මේ දේශනා ඉතාම වැදගත්. මේවා ගොඩක් දුර්ලභයි. ඔව් මොකද මේ සියුම් තැන් සමහරලාට අපි හිර වෙලා ඉන්න තැන් ඒවා ලියෙන්න ඕනට. ඔව් ඔව්. මොකද අර ප්‍රතිපදාව පෙන්නකොට ගොඩක් අය හිතන්නේ මේ හිත දකින්න එක ඕක එපා වෙනවා ඕක එක දිගට කරන්න බෑ. ඔව්. ඕක මුලින් මුලින් එක දිගට කරන්න බෑ. ඒක ඒක ඉබේම වෙන ස්වභාවයකට එනවා. ඉබේම වෙන ස්වභාවය ඒක ආයි හිතන්නේවත් නැති එකක් ඊට පස්සේ. ඊට පස්සේ මේ හිත දකින්නවා කියන එකකට ඒ කියන්නේ ඒ කියන්නේ අමුතුවෙන් ඒ කරන දෙයක් නෙමෙයි සාමාන්‍ය දේ වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මට දැනෙන දෙයක් කියන්න මට අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ මිනිස්සු ඇවිදිනකොට මම ඒගොල්ලන්ව ඇවිද්ද ඕනවා වගේ මට දැනෙන්නේ. ඒ කියන්නේ මම තමයි ඒ ඇවිද්දවන්නේ. ඒ කියන්නේ මම ගස්වල කොළ හෙලෙන්න හෙලනකොට ඒ එළියේ කොළ හෙල්ලෙන්නේ නැහැ. දැන් මම මම තමයි කොළ හොල්ලන්නේ. දැන් කතා කරවන්නේ කවුරු හරි මම ඒ කියන්නේ මට ඒ කියන්නේ මට දැනෙන්නේ එහෙම. ඒ කියන්නේ අපේ ළමයි එහෙම තව කෙනෙක් <laughs> අර කොහොමද කියන්නේ අර දැන් ඔබ වහන්සේ කියන්නේ මමයි මට මමයි ඔබයි කියලා දෙන්නෙක් නෑ අන්න මමමයි ගහ ගහමයි මම කියලා කියන්නේ අන්න හරි ස්වාමීනි ඒක ඒක ගොඩක් මෙනෙහි කරලා තියෙනවා ඒක එන්න ඕනේ සමබර වෙලා ඒ කියන්නේ අරවත් එක්කලා ගිලීලා එනකොටයි ඒකත් එන්න ඕනේ ඔව් දැන් ස්වාමීනි ගහ ගහේ මම නෑ මම ගහේ නෑ කියලාත් දන්නවා ස්වාමීන් වහන්සේ. එතන අර මෙනෙහි කරපෙන්දා වෙලා තියෙන්නේ. එහෙනම් දැන් එහෙම සංඥාවක් ඇවිල්ලා. අහහ ඒක ඒක මගේ මේ ඔළුවේ තියෙන මගේ සංඥාවක්. දැන් ඒකත් සංඥාවක්. දැන් ස්වාමීන් වහන්සේ ඒකත් සංඥාවක් කියලා දැනෙනවා. ඒ සංඥාව අතීතෙන් ආපු එකක් කියලා දැනෙනවා. අතීතේ තිබුණ නැති මේ මොහොතේ හටගන්න මනට ආපු ධම්මයක් කියලාත් ඒක ඒ මොහොතේම වැටහෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේම මේ ධම්මයක්. ඒ කියන්නේ මේ අතීත මතේ. කදා ඔබතුමියට මේ මාර්ගය හොඳින් දියුණු වෙනවා. ඒක ඔබතුමියට තියෙනවා. දැන් ඔබතුමිය හරියට හරියට සකස් කරගන්න ඕනි. ඒ කියන්නේ කල යුතු දේ ඔබතුමිය ඔය එකක්වත් ඕනවට වැඩිය හිතන්න යන්න එපා. දැන් මට අරක බව ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඔය ඔබතුමිය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපිට තියෙනවා ගොඩක් දේවල් අපි කියන්නේ ඇයි ඒවා නෙමෙයිනේ අපිට දැන් අපිට දැන් අපි හිතමු දැන් දැන් දැන් අව දැන් අපිට අම්මා කෙනෙක් කිව්වා ඊ පෙරේදා ඒ අම්මට හැමතිස්සෙම මේ ධර්ම මෙනෙහි කරනකොට කඳුළු බේරෙනවලු කඳුළු එනවලු එනවලු දැන් ඔය දේශනේ ගියා අපේ දැන් මට කියලාත් මතක නැහැ ඒක දේශනේ ගියාත් දන්නේ නැහැ මේ ඒ දැන් ඒ අම්මට අපි ආ ඔය දේශනේ ගියා. ඒ අම්මට අපි කිව්වේ ඒක ඒක සාමාන්‍ය දෙයක් ඒක. ඒ කියන්නේ ඒකට ඒක ආයෙ ඉස්මතු කරන්න අවශ්‍ය නැහැ. කඳුළු ටික පිළි දාගත්තා. තමන් ආයෙ මොනේ කරන එක තමන්ගේ වැඩේ කරා. ඔව් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන දේ හරි වෙන්න පුළුවන්. මොකද මම මාර්ගයේ වඩන කාලේ මීට අවුරුදු 3කට විතර කලින් අර උපාදාය රූපේ උපාදාන රූපයට සම්බන්ධ කරන්නේ නැතුව මම අර මේ විදර්ශනා කරන කාලේ මායි හස්බන්ඩ් නිදාගෙන ඉන්නකොට දැන් මම මේ බලනවා මේ හස්බන්ඩ් ඉන්නේ දැන් මගේ ඔළුවේනේ. මගේ සංඥාවක්නේ හස්බන්ඩ් කියන සංඥාවනේ මේ ඇඟට දාලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මට මම ඉන්න තැනක් දන්නේ මම මමත් හස්බන්ඩ් වෙලා හස්බන්ඩ්ත් හස්බන්ඩ් වෙලා මට හස්බන්ඩ්ලා දෙන්නෙක් පේනවා. එකම විදිහ එකම නියුණු දෙන්නෙක් වගේ හස්බන්ඩ්ලා දෙන්නෙක් තේරුණා මේ ඒ කාලේ වෙච්ච එක ස්වාමීන් වහන්සේ දැන් ඒව ඔක්කොම දන්නවා සංඥා කියලා ඊට පස්සේ මම කොයි එක්කෙනාද ඇත්ත එක්කෙනා කියලා අල්ලන්න මෙහෙම අත ඔහම දානකොට තමයි මගේ ඇඟ පාපව මගේ ශරීරේ බවටපත් උනේ. ඔය වගේ කෝලං ඉතින් ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඉතින් කරන කාලේ කරන කාලේ ඒත් මට මේ මේක වැටහුන්නේ මේ මේ මේ ඝන රූපයක් නෑ මෙතන ඝනත්වයක් නෑ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි කියන්නේ සංඥානේ ස්වාමීන් වහන්සේ. නෑ දැන් ඔය ඔය මොනවා වුණත් ඔය ඔය ඔය ඔය විදිහට ඔය පැත්තෙන් යන්න එපා කියලා අපි කියන්නේ. ඔබ වහන්සේ හරි මට දැන් තේරුණා වැටහුණා. ඒ සියල්ල හරි. මට දැන් ඒ සිතෙන් මිදෙන මගක් තේරුණා ස්වාමීන් වහන්සේ. අපි අපි ගලවන්න ඕනේ මේ මේක මේක චිත්තේන නියති ලෝකෙන්. ඒ කියන්නේ සංඛාර ලෝකෙන් මිදෙන්න. ඔව් ඔව් ඔව් මේ සිත සකස් වෙන එක නේද ස්වාමීන් වහන්සේ මේ තප්ප මේ මේ මේ මේ මොහොතේ මේ මොහොතේ සිද්ධ වෙන්නේ මන ධම්ම මනෝ විඥාන තුන ස්පර්ශ වෙන එකනේ ඔබතුමීට ඒක හසු වෙනවා ඒක ඔබතුමීට ඒ හැකියාව තියෙනවා ඔබතුමී දක්ෂතාවය තියෙනවා කුසලතාවය තියෙනවා කලින් පැහැදිලි කරනත් අපි එකයි නිහඬව හිටියේ නමුත් අර වැරදි වැරදි අතුවලට ගියාට පස්සේ ඒ ඒවා ආයි ඇත්තටම ඒවා ඇත්තට ගණන් දැන් මෙහෙම හැමදේම මෙහෙම ඕවා ඇති වෙන්නේත් අපේ සිහිය සිහිය ඒක සිහිය පැවැත්වීම නිසායි වැරදි දෙයකට සිහිය පැවැත්වුවොත් ඒ පැත්තට තමයි සිත දුවන්නේ. ඕක පේනවා බුදුන් වහන්සේ හිතන ආකාරයටයි මහණෙනි හිතෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන අපිට මතක ඇත්ත මච්චුදේව. මච්චුදේව සූත්‍රයේ බුදුන් වහන්සේ මච්චුදේව දෙය කියන්නේ ඒකයි. හිතන නිසයි මරණයක් තියෙන්නේ. අපි මරණවා කියලා හිතන හින්දායි මරණයක් තියෙන්නේ. මරණයක් තියෙන්නේ. මච්චුදේව කියලා කියන්නේ ඕක. මාර දෙය මච්චුදේව. එතන ස්වාමීන් වහන්සේ මට මාන වැටහීමක් තියෙනවාද? එය හට ගැනීමෙන් එය හටගනි. ඒ නිරෝධයෙන් නිරෝධ කියන එක මම හොඳටම ඒක මට ප්‍රත්‍යක්ෂයි මේ දැන් මේ මම හිතනකොට තමයි මේ ලෝකේ හටගන්නේ. දැන් ඔහොම දැන් ඇත්තටම ඒක අපේ සිතේ ස්වභාවයනේ. අපි ඒක අවබෝධ කරා මේක සිතේ ස්වභාවයක් කියලා. අපිව එකකවත් කම්පණය වෙන්නේ නැහැ. හොඳට බලන්න. වෙන්නේ වෙන්නේ හරියටම හරි. ස්වභාවයක් කියලා දැක්කහම ඒක සිිතේ ස්වභාවය. හරියටම හරි සාමින්නහට. දැන් අපි මලක් ගැන හිත හිත හිතාම මේ මල ඕනි කියලා හිතනවා. මේ මලට වැඩිය ලොකු මලක් නැහැ අපි සමහර විට දැකලා තියෙනවා සමහරට ඔය වෙඩින් සෙරමනි වල ඔය සිටි බෑග් ඔය ඔය හදනවනේ ඔය මේ එතකොට මනමාලි කියනවා නෑ මට මේ විදිහටම තමයි ඕනි කියලා අර කෝරුවේ මේට අර මේ කියලා. එතකොට මනමාලි කියනවා නෑ නෑ මේ මේම තමයි හොඳ කියලා. එහෙමයි. මේ අර මනමාලි අරක ඔළුවේ තියාගෙන හිතාගෙන ගල් කරලා. එහෙමයි. කලිතිය එයාගේ ආලුවෙක් එකක තිබිලා. එයා ඒක හිතේ තද කරගෙන එයා මේක මේක ඇඩ් කරන්න යනවා. කියන්න මට මට ස්වාමීන් වහන්සේ දැන් අර එක පාට සිතවිල්ලක් ආවහම ඒක විඤ්ඤාතේ විඤ්ඤාතම ඒක ඒක අර උභාංශ කියනා වගේ ඒක සිතවිල්ලක් විතරයි ඒක කියපුවාම එතනින් එහාට යන්න බෑ ඔව් ඒක අපි මේ අපි අනිත් එක මේ කල් කියලා ප්ලෑන් කරලා වැඩ කරන්න යන යන එක නවතින්න ඕනේ ඔව් නැවතිලා නැවතිලා නැවතිලා නැවතිලා මොකද ඒව හරියන්නේ නැහැ සමහරලාට හිතනවා මම මෙහෙම ආවොත් දැන් මෙහෙම ආවොත් දැන් කතාව පවත්වන්න ගියත් හිතනවා මම කලින් ලියාගෙන හිතනවා මම මෙන්න මේක තමයි කියන්නේ මෙන්නයි කියලා ඊට පස්සේ එතනට ගියාම බය වෙලා අරලා කියප එකත් ලියප එකත් මතක නැහැ අද වෙන එක කියන්න සිද්ධ වෙනවා ඒවා ඒ කරන්න ගියාම තමයි ගොඩක් ඊට පස්සේ අරක මොකද්ද මතක නැති වුණා ඊට පස්සේ බය වෙලා තියෙන්නේ මතක නැති වුණා කියලා හිතලා නැතු එතන ළමයිට සිද්ධ වෙනවා තරග වලට යන ළමයින්ට අර හිතපු දේ නැති වෙන හින්දායි බය වෙන්නේ. ඔව් දැන් ප්‍රශ්න දැන් ගෙදර ඉන්නකොටත් ඔය පොඩි ගැටීම් තියෙන දැන් හස්බන්ඩ් එක එකේ වහනකොට මං කියන එකේ වෙලාවට බලාගම්කෝ කියනකොට ඉතින් ඔයාන දැන් කලින් ඉඳලා <laughs> මාසකට කලින් ට්‍රිප් එකක් යන රැස්තුනේ කරුණට එදාට හොඳටම වයින් හොඳටම නාගෙන ට්‍රිප් එක යනවා දැන් <laughs> මේ මොකද ට්‍රිප්ද ඉතින් එක දවසක් මේ ට්‍රිප් එකක් යනකොට මේ ඉඳන් බුක් කරලා මෙහෙ ඉඳන් හොටෙල් බුක් කරන්න හදනවා එයා මං කො එහෙම ඕනේ නැහැ ගිහිල්ලා ඔය අම්බලමක හරි ඉමු කියලා යනවා. ඉතින් ඉතින් ඒ විදිහට තමයි ඉතින් හරි විනෝදයි. මොකද හිත සැහැල්ලු. ඔව් ඔය ඉන්ටර්නෙට් <laughs> එකේ සර්ච් කරලා ඒකේ ලස්සන රූප හදලා දාලා තියෙනවා අර ඔය ඔය ඔය කොටේජ් වල දාලා තියෙනවා මෙහෙම නම් මේකල කොල්ලෝ දැන් ගොඩක් තරුණ කොල්ලෝ කරන්නේ ඕක මේක සර්ච් කරලා ඕකේ කරලා සල්ලිත් පේ කරනවා බෑන්ජ් එකට දාලා ගියාම තියෙනවා හඩු ගැහිච්ච මකුළු දැල් වැදිච්ච ඉතින් ස්වාමිනාට ඒව දැන් මහත්තයා මගේ මහත්තයා දැන් සෑහෙන්න මේ මේ මම මේ මේක පැහැදිලි කරලා පැහැදිලි කරලා අරන් දැන් එයා කියනවා ඇත්තටම අපිට අත්දැකීම් තියෙනවනේ දැන් එහෙම ගිහිල්ලා අපි ජරා වලට ගිහිල්ලා ඔයා කියන එක හරි ඒක ඒ වෙලාවට බලාගෙන අනිත් එක අපි දන්නේ නැහැනේ ස්වාමීන් වහන්සේ මොකක් රූප නෙවෙයිද කියලා මොකද අපි කරන දෙයක් නෙවෙයිනේ අපි ඒ වෙලාවට අපිට සමහර විට අපිට ඒ කැට එක ලස්සනට පේන්න පුළුවන් මේ කුලින් ඔය හැම එකටම විසඳුම් තියෙනවනේ බලන්න අම්මෝ ස්වාමීන් වහන්සේ දුක ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කෙනෙක් හිතාගෙන ඉන්නවා මේ මට දැන් කැන්සර් එකක් තියෙනවා කියලා සමහර කෙනෙක් හිතන් ඉන්නවා මගේ කිඩ්නි එක අපේ પરම්පරාවේ ගොඩක් අය මැරුණේ සුගර් වලින් මමත් සුගර් තමයි මැරෙන්නේ කියලා. ඇත්තටම එහෙම පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න එක වෙනම දෙයක්. නමුත් මේක මේක ඔළුවට ලොකු බීතියක් කරගෙන ඉන්නවා කියන්නේ ඒක මානසික ලෙඩක් නේ. ඒ කියන්නේ අපි මේ අපි හැම මොහොතෙම ඒක දකිනවා නම් ප්‍රසන්ට් කරලා. ඒ කියන්නේ දැන් අපි තුම අපි කොහොමවත් මැරෙනවනේ. දැන් අද ඉඳන් හිතන් ඉන්නවා කොයි වෙලාවෙකදී මැරෙනවා මැරෙනවා කියලා හිතයි. මැරෙනවා මැරෙනවා කියලා හිතන් ඉන්න එක ඊට වැඩිය මරණයක් නැහැ. ඒකට බැරිලා ඉන්නේ. ඔව් ඔව් සමින්නන්ස මමත් අර ඒක වෙලාවට මෙහෙමයි. ඒක යාට අපිට කියන්න තියෙන්නේ සම්මුති මරණයනේ. සම්මුතික මනුස්සයෙක් ඉන්නේ. ඒකට යාට අපිට කියන්න තියෙන්නේ මේ මැරෙන වෙලාවට මැරි. දැන් ඔයා හොඳට ඉන්නවනේ. හොඳට ඉඳා වෙලා ඉන්න කියලා. දැන් අර එයා එක්සර්සයිස් කරනවා. ඉතින් මටත් එක්සර්සයිස් කරන්න කියනවා. මං කියනවා ඉතින් එක්සර්සයිස් කරපු මිනිස්සුත් මැරෙනවනේ. ඉතින් මට අනේ ඔය දුක් විඳින්න බෑ. ඉතින් මම ඉතින් ඉන්න ඉතින් මැරෙන වෙලා මැරෙන වෙලාවක ඒක ඉතින් ඒක එහෙම වෙයි ඉතින් මන් දන්නේ නැහැ නේ ඒක ඉතින් මොකද සමහර දේවල් කියනවා අපි එහෙම අන්තගාමීව කතා කරන්නේ ඒ කියන්නේ ප්‍රසන්ට් අපි හැමස ප්‍රසන්ට් කතා කරන්නේ. ඒ කියන්නේ මේ මොහොතයි කතා කරන්නේ. ඒ සාමාන්‍යයෙන් අපි ව්‍යායාම එකක් අපි කියන්නේ හොඳ නෑ කියලා. අපි කියන්නේ මේ මොහොතේ ඔබ විවේකේ නම් ඉන්නේ ඔබට එහෙම හිතෙනවා නම් යම්කිසි ඒක ඔබ කරන්න. ඒක ගැටලුවක් නෙවෙයි. ඒක ස්වාමිනාස ඒක හිතෙන එක ඒක හිත දැන් එයාට හිතෙන්නෙම ඒක මේ මොහොතේ සකස් වෙන්නේ ඒක එයා නෙමෙයිනේ හේතු නෑ ඇත්තට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අන්න ඒක හොඳයි කියප එක ඔබතුමියට ඒක කියන්නම ඕනි ඒ කියන්නේ මෙතන ධර්මයේ දෙයක් කියන්න තියෙනවා ඒ කියන්නේ මේ අපි මේ ඔය සිතුවිලි වලින් මිදලා ඔය ඥානෙත් එක්කලා දැනෙන ස්වභාවයටම අවදි වෙවි ඒ දැනෙන ස්වභාවත් එක්ක කටයුතු කරනකොට අපි තනිකරම සිතින් මිදෙනවා එහෙමයි ඒක සිද්ධ වෙනවා ඒ කියන්නේ ටික ටික ටික ටික තමයි ඒක සිද්ධ වෙන්නේ ඊට පස්සේ අපි තීරණ ගන්න අපිට දැනෙනවා කලින් දැනෙනවා හැම එකම. එහෙම ස්වභාවයක් එනවා. ඒ කියන්නේ දැනෙන එක තමයි අපිට කියන්න බෑ කාටවත්. ඒක හරියන්නේ නැහැ කියලා දැනෙනවා. ඒ මනුස්සයා එන්න කලින්ම තේරෙනවා. එයත් එක්ක කොහොමවත් වැඩක් නැහැ ඔක කළා කියලා. ඔන්න ඔය වගේ තේරෙනවා. ඒ කියන්නේ හැමදේම වගේ දැනෙන ගන්නවා. ඒ කියන්නේ දවස දවසටත් දැනෙන ගන්නවා කියලා. ඒ මොහොතේම. ඒ මොහොතේ මේ මොහොත දැනෙනවා. ඒ දැනෙන එක සිතුවිල්ලක් නෙමෙයි. වචන වචනෙට කියන්න බෑනේ ඒක කොහොමද වචනෙට. ඒ මනුස්සයා කිසිම වරදක් කළත් නැහැ. ඒ මනුස්සයා කිසිම වරදකුත් නැහැ. ඒ මනුස්සයාත් හරිම හොඳයි. ඒ වුණාට අපි දන්නවා මේ වැඩේ මේ මනුස්සයා කරන්නේ නැහැ කියලා. අන්න ඒක තියාගන්න බෑ කොහොමද දැනුනේ කියලා. හැබැයි බැලුවාම අපිට දැනෙන දේවල් අර ඥානය කියන එක ලුණු රහ වගේ එකක්. ඒක අපිට මේ සමාජෙත් එක්කලා හි සේරම හොඳට අර කාලීන අර අත්දැකීම් අරවා මේවා සේරම සමහරට අපිට දැනෙච්ච ගොඩාක් අපේ ඇතුළාන්තයේ තියෙනවා. ඒව වචන වලට ගන්න බෑ. සිතුවිලි නෙමෙයි. ඊවටම ගැළපිලා ඒ පැත්තෙන් අවදියක් වෙනවා. සිතුවිලි වගේම ඥාණයෙන් අවදි වෙලා ඥාණයෙන් තමයි ආ කටයුතු කරන්නේ. ඔන්න ඔතන තවත් දියුණුවට යනවා. ඒ කියන්නේ ඔතන දැන් ආරම්භයේනේ. තවත් දියුණුවට යනවා. තමන්ගේ සිතුවිලි තමන්ගේම ඇති වෙනව නැති වෙනව පිට කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ ඥාණයට දැනෙනවා. මේ උපමාවක් කියනවා සමිනස මට දැනෙන හැටි දැන් මම මම මම පුටුවේ ඉඳගෙන ටෙලි නාට්‍යයක් දිහා බලන් ඉන්නවා හැබැයි ටෙලි නාට්‍යේ මම රඟපානවා ටෙලි නාට්‍යේ මම රඟපානවා ඒ වගේ දැන් මේ මේ මේ මම දැන් කතා කරනවානේ උපමාවත් එක්ක ෆෝන් එකේ දැන් මේක තමයි ටෙලි නාට්‍යය දැන් මේක මේකේ මේක ඇතුළේ කිඳා බහලා නෙමෙයි මම ඉන්නේ මම කතා කරනවා නෙමෙයි මේක දකින්න මම මට මේක දැනෙන්නේ වෙන විදිහකට දැන් උතර අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඔබතුමිය එහෙම දැනෙන දැනෙන දැන් ඔබතුමිය එහෙම එහෙම ඉන්න බව සිතුවිල්ලක් එහෙම ඉන්න බවට දැනෙන එක දැනීමක් ඥානයක්. ඔය දෙකක් අතර කම්පෑ ඔබ දෙකක් යනවා උතන. ඒ කියන්නේ ඔබතුමියගේ සිතුවිල්ල එකක් දුවනවා දැනෙන එක තව එකක්. ඒ කියන්නේ ඔබතුමිය එහෙම ඉන්න බව දැනෙන්නේ ඥානෙට. ඔබතුමී එහෙම ඉන්න බව හිතන එක සිතුවිලක් මට මේ තලයේ ඔබතුමියට සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. ඔබතුමිය මෙනෙහි කරලා තියෙනවා කාලයක් එමයයි Taman කියලා. මොකද සයින්ස්? ඒ කියන්නේ Tamanගේ ඉස්සරහා ඉන්න කෙනාමයි Taman කියන එක මෙනෙහි කරලා තියෙනවා. මම මෙනෙහි කරේ සමිනහස හේතුඵල ධම. ඒ කියන්නේ ඇස රූප චක්කු විඥාන කියන හේතු තුන හටගන්නේ කොතනද? එතන එතන තමයි මම ඉන්නේ. එතන තමයි මම. එතකොට හේතු නිරුද්ධ වෙනකොට භූත නිරුද්ධයි. කියන්නේ භූත භූතයක් අවකාශයේ රාශි භූත වෙලා භූතයක් හටගන්න එකම ඒ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. එතකොට මට අතීතේ ඉතුරු නැතුවම නිරුද්ධයි මේ මොහොත අලුතින් හටගන්න හේතු තුනක්. ඒ හේතු තුන එක හේතුවක් නිරුද්ධ වුණත් ඒ ඒ ඵලය නැහැ. ඒ ඵලය නිරුද්ධයි. හැබැයි හේතුයි ඵලයි වෙන වෙනමනේ මේ හටගන්නේ. හේතුයි ඵලයි දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙලා එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන තුනක්. එතකොට කොහෙත්ම හට නොගන්නා තැනක මුකුත්ම හට නොගන්නා තැනක මේ හටගත් ඕක ඔය ධර්මයේ මේ ධර්මයේ වැරදියට අල්ලගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඕක හේතුඵල ධම තමයි. චක්කුම් පටිච්ච රූපේච උප්පච්චක් විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ කියන ඔය මහනිදාන සූත්‍රයේ තියෙන ටික එක කොටස තමයි ඔය කියන්නේ. එතකොට චක්කුම් පටිච්ච රූපේච උපස්සේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ. ඒ හේතුව නිසායි මේ ඵලය තියෙන්නේ. ගසත් ආලෝකයක් ගසස් නිසා වැටෙන සෙවණැල්ල ප්‍රතිබිම්බය තමයි විඥානය කියන්නේ. එතකොට දැන් ඔබතුමිය මේක මෙනෙහි කරන්න ගිහින් තියෙනවා ධර්මයේ. ධර්මයේ උපාදාන වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමිය මේකේ මේ දැන් ඒ හේතුව නිසා මේ ඵලය කියලා මෙනෙහි කළා. ඔබ වහන්සේ තව ටිකක් මට කියලා දෙන්න මම මේක මේක අර මම හේතුව ඒ හේතුව මේ දකින්නවා ඒ දකින්න එකමයි මම කියන එක තමයි ඔය මෙනෙහි කරලා තියෙන්නේ. හැබැයි ඒ ඒකම ඔබතුමියට දැන් ගොඩක් මනස වැඩ කරන්න අරගෙන. ඒක ලියනවා ඕක එච්චර ඕක සාමාන්‍ය දෙයක් ඒක එච්චර වැඩි හිතන්නේ නැතුව ඒක නිකන් ගැටලුවක් කියලා හිතන්නත් එපා දියුණුවක් කියලා හිතන්නත් එපා ඔව් නෑ නෑ ඒක ස්වාමීන් වහන්සේ මගෙන් ඒ ටික ඔය ඔය ටික ගෙලිහිලා ගියේ ඒ අර ඒ මට ආපු අර නිකන් පොඩි ඒක මම දන්නවා අත්දැකීමක් ඒක අහලා තියෙනවා මම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පළවෙනි දේශනාව ඉස්සෙල්ලාම අහනකොටම මට තේරුණා මේ මේ ඔබ වහන්සේ කියන්නේ මට දැනෙන දේ කියලා. ඒ කියන්නේ මේ මට දැනෙන ඝන සංඥේ මේ ඝනත්වයෙන් එළියේ භෞතික මොකුත් නැහැ මේ හිත හිතින් හදාගත්ත සංඥාවක් මේ මේ සංඥාවක් මනසින්ම දකින මනසින්ම දකින සංඥාවක්. තමයි මේ මේ මේක මේක මේ රැවටිච්ච රැවටිල්ලට දැන් අර මුලදී අපි පොඩි ළමයා අර වහන්සි ලස්සන්ට ඒක පැහැදිලි කරලා දෙන්නේ. පොඩි ළමයා අම්මා අම්මා කියලා ඒ කනට ඇහිඳ ඇහෙන් කනෙන් උපද්දාගත්ත සංඥාවක් නොදන්නාකම හින්දා සංඥාව හැදුණු හැටි දන්නේ නැති හින්දා හිත ඇත්ත කරගෙන ගැට ගහගෙන ඔක්කොම කරගෙන මේ ආපු ගමනනේ දැන් මේ අපි දන්නේ නැතුව ඇවිල්ලා මේ ඔක්කොම ඇත්ත කරගෙන දුක අර පිටේ හදාගෙන දැන් තේරම තියෙනවා. ඔව් ඔබතුමා කියනවා. ඔව් ඉතින් එතකොට අර අර ඔක්කොම ටික ඒ මොහොතේදී ලැබුණේ මේ ඒ මොහොතේ මට දැනුනේ මේ දෙයනේ බුදුහාමුදුරුවෝ මේ මෙතෙන්ටනේ මේ මේකනේ මේ මෙච්චර 84000ක් ධර්මස්කන්ධයම කියලා තියෙන්නේ මේ චුට්ටදනේ මේ මේ මේ සංඥාව මේ බොරුවක් කියලානේ මේ සංඥාව මිරිඟුවක් කියලානේ මේ සංඥාව කලින් මේ මොහොතේ හටගන්න සංඥාවක් බොරුවක් කියලානේ අතීතේ අතීත සංඥාවක් බොරුවක් මේ මොහොතේ එකක් බොරුවක් අනාගතෙත් බොරුවක් මේ කලින් සංඥාව නැති තැනක කොහොමද කියන්නේ වතුර කවදාකවත් නැති තැනක වතුර තියෙනවා කියලා පෙනිලානේ අපිට ඉතින් දැන් ඇත්තටම වතුර හැදුණු හැටි වතුර වගේ පේන හැටි දැනගත්තොත් කෙනෙක් වතුර පන්නනවද වතුර පස්සේ වතුර හොඳයි කියනවද වතුර නරකයි කියනවද වතුර හොයනවද දැන් මේ වතුර හැදුනේ කොහොමද කියලා දන්නවනේ අනිත් වතුර හැදුනේ කොහොමද කියලා දන්නවද කියේ මොකද්ද දැන් ස්වාමීන් වහන්සේ අපිට අවිද්‍යාව හින්දානේ මේ වතුර වගේ පෙවුනේ මේ පුටුව වගේ පොත වගේ පේන්නේ වතුර වතුර තියෙනවා හැබැයි වතුර වතුර කියන්නේ දැන් ඇහෙනවනේ ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් බාහිර අපිට පේනවා තියෙනවානේ. ඔව්. ඒවා ඒවා ඒ විදිහම තමයි. ඔව්. හැබැයි අපිට භාවිතා කරන නම් ටික තියෙනවානේ. අන්න හරි නාමය නාමය. ඒක තමයි මම කියන්න උත්සාහ කරේ. දැන් වචන කියන්නේ මෙන්න මේව යන මෙන්න මේව ඒවා වතුරට ඔව්. ඒව නැත්නම් රත්යක් විතරක් තරම් වගේ. අර රත්තරන් වලට ඒ රත්තරන් මගේ දරුවා දැන් මගේ දරුවට දෙන වටිනාකම එහා ගෙදර දරුවට මම දෙන්නේ නෑනේ ස්වාමීන් වහන්සේ. මගේ මහත්තයාට තියෙන දෙන වටිනාකම දැන් මගේ මහත්තයා මන් දිහා වයිෆ් කියලා බලනවා දරුවා අම්මා කියලා බලනවා එතකොට එයාට වටිනාකම් වැඩි වෙනවා ඔය වෙන කෙනෙක් බඳලා හිටියා නම් එයා දැන් වටිනාකම දෙන්නේ වෙන කෙනෙක් නෑනේ එහාගේ එතකොට මෙතන වයිෆ් දෙන්නේ අම්මා දෙන්නේ සංඥාව අපි අපේ කරගෙන නේද? ඒ කියන්නේ සංඥාව බලගැන්විලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් අපි අපි හිතමු දැන් බලගන්න යනවා කියන්නේ ඒ කියන්නේ දැන් පන්තියේ නායකයා කරගන්නවා. පන්තියේ මොනිටර් කරනවා. එතකොට පන්තියේ බලය දෙනවා ඒ ළමයාට ටීචර්. ටීචර් කියන මන් නැති වුණාම ඔයා තමයි බෝඩ් එකේ ලියන්න ඕනි මේවා. ඔයා තමයි එතකොට මේ මෙතන වගකීම ගන්න ඕනේ. ගන්න ඕනේ කියලා. සල්ලි එකතු කරන්නත් දෙන්නේ ළමයාට. එයාට කියන්නේ ඔයා තමයි ළමයින්ගේ සල්ලි එකතු කරන්නේ. එතකොට දැන් බල ගැන්විලා තියෙන්නේ. ඔබ තමයි දැන් මේ වගේ අපිට දැන් මේ මුලින්ම පෙන්නනවා මේ මෙයා හොඳයිද. ඊට පස්සේ එයාව ඊට පස්සේ තෝරා ගන්නවා. ඊට පස්සේ එයා කුට් කර ගන්නවා. ඊට පස්සේ එයාව ඩෝන කරගෙන ඊට පස්සේ එයා දරුවන්ගේ අම්මා කරගෙන ඊට පස්සේ එයා ගෙදර වැඩ කරන්න ඕනේ ඊට පස්සේ එයා මගේ කරන්න ඕනේ ඊට පස්සේ මේ එයා නැතුව මට ඉන්න බෑ ඊට අර පන්තියේ නායකයා කරලා දීපු රැග් එක දෙන්න හරි දැන් අන්‍යාව පැටව ගස්සලා පැටව ගස්සලා පැටව ගස්සලා පැටව ගස්සලා වාදිනාකම් දීලා දීලා දීලා ඒක අපි ආව බැඳේ නැතු වෙන එක්කෙනෙක් බැඳනවා ඒ තව එක්කෙනෙක් වෙනින් රූපයකට බලයක් දෙනවා ඒ වගේම දැන් අපිටත් එහෙමනේ දැන් අපි උදාහරණයක් කියමු කසුන් දැන් නමක් දා ගන්නවා කමල්. දැන් කමල් ඊට පස්සේ මේ රූපයක් හදාගෙන කන්නාඩියෙන් බලනවා. ඊට පස්සේ මේ කමල්. දැන් ওই තමයි කමල්. දැන් මිනිස්සු ඔක්කොම කමල්ට තමයි දැන් මේක කැමති වෙන්නේ. කමල්ට තමයි දැන් දැන් දකින්නේ කමල්ව. දැන් කමල් කියලා දැන් අහුවාම දැන් පින්තූරේ පෙන්වන්නෙත් තරක. දැන් ඉන්ටර්නෙට් එකෙන් හරි අහුවොත් එහෙම සර්ච් එකේ යවන්නේ තර රූපේ. මේ තමයි කමල් කියලා. ඒක නේද? ඒකනේ දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔබතුමේ වහන්න දැන් බුද්ධෝත්පාද මේ නාලිකාවේ රූපයක් දැන් ඕන රූපයක් දාත හැකි. ඕන කෙනෙකුට තමන්ගේ ලෝකේ එයා හදාගත්ත ලෝකයක් ඕන කෙනෙකුට රැවටෙන්න පුළුවන් ඕන. ඔව් ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ මේ වගේ බලගෙනන්න පුළුවන්. ඕන ඒ වගේ රකපාලා කවුරු හරි අර සෝමහඳුරු වගේ මොනවාරි කරොත් ඒ යකාව තමයි කරන්නේ. ඔව් දැන් මගේ සංඥා මගේ ලෝකෙට අනුව මම සංඥාවක් දා ගන්නවා. වෙන කෙනෙකුගේ ලෝකෙට අනුව එයා සංඥාවක් දා ගන්නවා. එයා එයා දා ගන්නවා. කතාවනේ රූප නාමයේ රූපේ ගැට ගැහෙන එකනේ මේ. ඔව්. මේ නාමයේ රූපේ ගැට ගැහෙන එක. ඒ කියන්නේ අපි શબ્දෙන් දා ගන්න શબ્දනේ. શબ્දේ තමයි අපි ගොඩක් වෙලාවට මේ මේ මේ શબ્දේ තමයි අපි අසුරු කරන්නේ. ඒ શબ્දේ රූපයක් තියෙනවා. කියන්න පුළුවන්. શબ્දේ රූපයක් තියෙනවා නම් ඒක තමයි සිත. අර බටනලාවේ සිදුරු පහක් තියෙන්නේ. දැන් මේ බටනලාව මැද්දෙන් යන්නේ වාතය ටිකක් මේ ඇඟිලි වලින් බලන්න සාරිගම පදනිස ගහන හැටි. එතකොට ස්වාමීන් වහන්සේ මේ ස්වරාලයෙන් එන හුස්ම ටික මේ මේ වාතයට මේ තොල් කට දිව වලින් නෙමෙයිද මේ මේ සාරිගම පදනිස ගහන්නේ. ඈ එතකොට මිනිසුන් සාරිගම පදනිස ලිප්ත වෙලානේ. සාරිගම පදනිස එන්නේ අර හිල් උස් පහත් කරන හින්දානේ. අර හිමි වහනේ ඉඳලානේ දැන් පිබින්න එක විතරයිනේ කරන්නේ අර සමහර වටවලවල පිබින්නමනේ තියෙන්නේ <laughs> දැන් අපේ මේ අම්මා අම් දැන් ඒව හැදිලා තියෙන වචන ඒ ශබ්ද දැන් මේ මේ අපේ මේ ලංකාවට අනුව මිනිස්සු ඒක දැන් අර ඇඟිලි ඒව කරන අය වගේ චීනේ වගේ දැන් මම ওই ශබ්ද වෙනවා මෙන්නේ පාමිනාල්ද මේ මේක මේ ශබ්දයි හැදතලා දැන් චීනේ ඉන්න මිනිස්සු අපි දැකලත් නැහැ චීනේ තියෙන ශබ්ද අපි දන්නෙත් නැහැ නමුත් එහෙමම ලෝක ජනගහණයෙන් ඉන්නවා මේ හතරෙන් එකක් එතන ඔව් දැන් එකක් හතරෙන් යන්නේ එතනින් ඒ කියන්නේ ලෝකේ ජනගහණයෙන් විශාල කොටසකගේ ශබ්ද අපි දන්නේ නැහැ රූප දන්නේ. ඔව්. ඔව්. දැන් මිනිස්සු දෙන්නේ ඉස්සරහින් එනකොට මම යනකොට මමයි තව එක්කෙනෙකුයි හැබැයි මේ ඔක්කොම සිතුවිලි නේද? අපි එහෙම හිතන බවත් සිතුවිල්ලක්. එහෙම දන්නේ නැහැ කියලා හිතනකත් සිතුවිල්ලක් දැනගත්තත් සිතුවිල්ලක් ඔක්කොම සංඥාවක් කියන්නේ සිතුවිල්ලක්. සංඥාවමයි විඥානේ කියන්නේ ඒකයි. සංඥාවකින් තොරව සිතුවිල්ලක් නැහැ. නෑ සංඥාවමයි විඥානේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානේ. මේ වේදනා කියන්නේ විඳින හැඩතලය හරි ශබ්දය හරි ඒ විඳින එක සංඥාවකින් කොහොමද පෙන්වන්න වෙන්නේ දැන් ඔබතුමීට මොන හරි දෙයක් ඒක පෙන්වන්න වෙන සංඥාවකින්නේ වේදනාවක් දැනුණා කියමු රස රස වේදනාවක් සංඥාවකින් පෙන්වන්නේ අන්නාසි රූපයක් හරි මොකක් හරි එතකොට සංඥාවනේ දැන් වේදනාවක් සංඥාවන්නේ ශබ්ද වේදනාව වර්ණ වේදනාව ඔක්කොම සංඥාවක් තමයි වේදනාව කියන්නේ ඒ වෙන වෙනකට දාන වචනයක් නැහැ සංඥාව තමයි වේදනාවම සංඥාවෙන් තමයි පෙන්වන්නේ ඒ කියන්නේ රූප කියන්නේ එන ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප ඔක්කොම රූප. ඒ ආරම්මනේ. ආරම්මනේ කිව්වත් රූපෙම තමයි. රූපාරම්මනේ. රූපාරම්මනේම තමයි එතකොට විඳීම. ඒකම තමයි එතකොට සංඥා. ඒකම තමයි එතකොට සංකාර කියන්නේ ওই දෙක ඒ වේදනා සංඥා දෙක ගලපන සංකාර කියන්නේ. ඒකම තමයි විඥානේ දැන ගැනීම. විඥානේ කියන්නේ දෙයක් නෑ. විඥානේ කියන්නේ සංඥාවමයි. සංඥාවම නැවත නැවත නැවත නැවත කරන එක තමයි සංකාර කියන්නේ. ඒ කියන්නේ කාටුන් හදන විදිහ අර අපි කිව්වේ මේ පිටු 200 පොතේ පිටු පෙරලන එක. අර ජවන් ජවන් ජවන් කියලා අර චිත්ත විඳින්නනේ. ඒකනේ ඒකනේ සමින්නාන්ස කලින් මොහොතේ පුටුව දැකලා දැනුත් පුටුව දකින්නේ. ඒකම තමයි ඒකම තමයි. ආ ඒක තමයි පුටුවක් තියෙන්නේ අපිට ඒක නිසා සංකාරයෙන්. ඒක සංකාර ලෝකයක් කියන්නේ. ඔව් සංඛාරනේ සංඛාර කියන්නේ මේ එකම රූපේ නැවත නැවත ගහන එක. ඒක නිසාම තමයි දැන් පුටුවක් තියෙන්නේ. <laughs> ඒක නිසා අපි අපි දැන් මේ විඥානය කියන්නේ ඇත්තටම මේ අර කාටුන් හදන විදියමයි. එහෙමයි එහෙමයි. හදන විදිය බැලුවොත් ඒක තමයි ඒක අර කිව්ව රූප දෙන්නේ අර මුලින්ම මුලින්ම කාටුන් හදනකොට පෙන්වන්නේ දැන් රූප අර අපිට ඉස්සරහාවේ අර අර ඉස්සර පරණ ෆිල්ම් රෝල් වල තිබුණේ රෝල Oh. <laughs> රෝල ඇද්දාම ඉන්නේ ෆොටෝ පේලිය. Oh. දැන් ස්වාමීන් වහන්සේ ස්ලෝ මෝෂන් යනකොට අතක් මෙහෙම යනකොට බලන්නකො දැන් අත oh. යන හැටි මෙහෙම මෙහෙම කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි මෙතන සම්පූර්ණ සංඥා තියෙන්නේ. ඒ ශබ්ද වර්ණ ගන්ධ කියලා දෙයක්වත් නෙමෙයි. ඒක සංඥා. සංඥා කියන්නේ හරියන්නේ අර නිකන් කරන්ට් එක වගේ කරන්ට් එක අපිට ඉලෙක්ට්‍රෝන කියලා. ඒ ඉලෙක්ට්‍රෝන ධාරාවක් වගේ සංඥාව කියන්නේ. අර අර ඔබ ඔබතුමා නලාව පිබිනකොට හුලම් පිබිනවා කියලා අර හුලම් වගේ සංඥාව. සංඥාව හරි ඒ සංඥාව කියන එක අපි ඒකයි කියන්නේ මේ සංඥා වේදේති නිරෝධ සමාපත්තියනේ බුදුනහසේ පෙන්නන්නේ. මේ සංඥාව සංඥාවනේ මේ වේදනා සංඥා විඳින්නේ. ශබ්දය ශබ්දය ඒක සංඥා වේදනා සංඥා. ඒක නිරෝධය කරගෙන ඉන්න එක තමයි මේ සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ. අර කියන්නේ අහක ඉදිරියටවත් ඇහෙන්නේ නැහැ කියලා. අර බුදුන් වහන්සේ අම්බලෝක වැඩ ඉන්නකොට අර ගවයෙක්ගේම අර අර හෙන වැදිලා මැරෙනවනේ. එතකොට බුදුන් වහන්සේගෙන් අහනවනේ ඔබ වහන්සේ සතපිලා හිටියද කියලා මිනිස්සු ඇවිල්ලා. නෑ සතපිලා හිටියේ නෑ කියන්නේ. එහෙනම් ඔබ වහන්සේ දන්නේ නැද්ද ඊයේ විදුලි කොටලා මේ සත්තු මැරිලා නෙමෙයි. ඊට පස්සේ බුදුන් වහන්සේ පඤ්ඤා වේදසී නිරෝසමපත්ති සම්මෙතලිට කියනවා. හ්ම් හ්ම් හ්ම්. අන්න ඒක තමයි. ඒ කියන්නේ අපි සදනින්ද ඉන්නේ. හ්ම්. ඒක නිරෝධ සමාපත්තිය සම්බන්ධව කිව්වොත් එහෙම දැන් අපිටත් ප්‍රශ්නයක් කරනවානේ. එහෙම නෙමෙයි. නමුත් මෙතන ඇත්තටම තද නින්දේ අපි දන්නේ නැහැ කියන්නේ සංඥාවේ අපිට පණවන්න බෑ සිතක්. හරියටම හරි ස්වාමීන් වහන්සේ. තද නින්ද සිතක් පණවන්න බෑ. හරි. හරියටම හරි. හැබැයි දැන් මේ මොහොතට අවදිය කියන තැනත් බුදුන් වහන්සේ කියනවා මේ මොහොත තුල අපි කියවන මේ මොහොතේ නැහැ කියලා අකාලිකයි තුන් කාලයක් නැහැ සිතුවිලි නැහැ කියලා නසන්න සන්නී න විසන්න සන්නී නොපි අසන්නී න භූත සංඤී කිය. ඒ කියන්නේ සංඥාවක් නැත්තේ නැහැ මානිනියෙක් කියලා. ඒ කියන්නේ බුදුන් වහන්සේම කියනවා සිහි මුර්ජා කළලත් නෙමෙයි. අර කොමා වගේ එහෙම දෙයක් වෙලාත් නෙමෙයි. ඒ කියන්නේ මෙතන මැරිලත් නෙමෙයි. ඒ වගේ බුදුන් වහන්සේ කියන ඔන්න භූත සංඤ්ඤේ. අර අරූප ධානවල වගේ සංඥාව ඒ එහෙම එකම එහෙම තියාගෙනත් නෙමෙයි. නමුත් මහණෙනි මෙතන සංඥාවක් නැහැ කියන්නත් බෑ මහණෙනි කියලා. ඒ කියන්නේ මොහොතට අවදිය කියන එක අපි ඔය කියනවානේ මේ තමන්ගේ සිතෙන් මිදිනු මෙහෙම ස්වභාවයකට අවදි වෙනවා එතන මේ ඥායස්ස අධිගමයි මෙතනයි තියෙන්නේ කියලා අපි කියනවනේ මේ මොහොත. මේ මොහොත තුලයි අපි කියනනේ ආර්ය භූමිය තියෙන්නේ. එතන සිතුවිලි නෑ කියනවනේ. එතන කෙනෙක් නෑ කියනවා. එතන අපි කියනනේ එකම ස්වභාවයයි තියෙන්නේ කියලා. අන්නේ ස්වභාවය තුලයි ආශ්‍රව කියලා ෂේවිගෙන යන්න කියනවනේ. ඒ ස්වභාවය තුලයි දැනෙන්නේ කියනවනේ මේ ඥානය තුනේ. සිතුවිලි කියනකම් දැනෙන්නේ නෑ කියනවනේ. සිතුවිලි වලින් වැහිලා කියනවනේ තියෙන්නේ. සිතුවිලි වල වැහිලා තියෙනකම් මේක අවදි වෙන්නේ නෑ කියනවා නිින්ද ඇතුලේ ඉන්නේ කියලා. නිින්දෙන් අවදි වෙනවා කියන්නේ මෙන්න මේ අවදියට එනවා කියනවනේ. ආර්ය භූමිය ඔය කියන්නේ එතර සංඥාවක් නැහැ කියන්නත් බෑ මම දැන් සිතක් පණවන්න බෑ. සිතක් එතන පණවන්නේ නැහැ බුදුන් වහන්සේ. ඒකයි ඒකයි එතන විඥානං අනිදස්සනං කියන තැනින් උතන්ට තේරෙනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං එත්ත ආපෝච පඨවි තේජෝ වෙන වායෝ නගාරති. එත්ත දීගන්ත රස්සං වා අනාතුලං සුභා සුභං එත්ත නාමංච රූපංච එස්සේසං උපරොජ්ජති විඤ්ඤාතේන නිරෝජේන එච්චේත උපරොජ්ජති. ඕක මහා වටිනා සූත්‍රයක්. අතර බ්‍රහ්මනිමන්තනික සූත්‍රයේ රාතිය කේවට්ට භික්ෂුවට කේවට්ට පුත්‍ර සාති භික්ෂුවට එතකොට කේවට්ට සූත්‍රය කියලා ප්‍රසිද්ධ. එතකොට මේ සූත්‍ර දෙක තුන මේ තියෙනවා කී තැන් කීපයකම තියෙනවා මේ අනිදස්සන සූත්‍රේ. මේක කියන්නේ විඥානං අනිදස්සන. මේ විඥානේ අනිදස්සන වෙනවා. අනන්ත සබ්බතෝපබ. මහා ආලෝකයක් අනන්තයේ දක්වා ඉවරල්ලක් නැහැ කියනවා. අනන්ත සබ්බතෝපබ. එත ආපෝජ පටවි. පට විතේජෝ වායෝ ඒ මුකුත් මේකේ නැහැ කියනවා. ඉර හඳ තාරක ඔක්කොම සංඥානේ ස්වාමීන් වහන්සේ වායු නගාරතෝ එත් දීජන්ත රස්සංවා දිග කොට හීනි මහත අන්ත මුකුත් නැහැ කියන හොඳ නරක අර අර අටලෝදාමින් කම්පාන වන ස්වභාවය එකම එකනේ දිග මහත හීනි කොට අන්ත අන්ත කිසිවක් නැහැ කියන එත් දීජන්ත රස්සංවා අනාතුල සුභා සුභා එත් නාමංච රූපංච නාම රූප කියලා දෙකක් නැහැ කියනවා නාමය රූපයයි ගැට ගැහෙන්නේ නැහැ එත් නාමංච රූපංච එත්තේ සං උපරොජ්ජති ඒ කියන්නේ මේ නාමයේනේ අපි මේ හදාගන්නේ මේ අපිට දෙයක් පේනකොටම පොත කියලා. ඒ ඒක උපරුජ්ජනේ වෙන. ඒ කියන්නේ ගැට ගැහෙන්නේ නැහැ රූ බාහිර මහ භූත වලට. බාහිරට ගැට ගහන්නේ නැහැ කියන හිතන එක. එස්ස නාමංච රූපංච එස්සේසං උපරුජ්ජති. ඒක උපරුජ්ජනේ වෙනවා කියලා දෙක ගැට ගැහෙන්නේ නැහැ මිදෙනවා කියන දෙපැත්තට යන එක උපුරුජ්ජන වෙනවා. බාහිරයක් කියන සමිනන්ද දැන් මේ මේ අපේ දැන් අපි මේ බලන මේ මේ මේ ශරීරයත් බාහිරනේ මම කියන කෙනත් බාහිරනේ. එතකොට බාහිරයට බාහිරේ පේන්නේ නැහනේ. එතකොට දැන් අන්ත ඇතුළත් පන්නන්න බෑනේ. අපි කියලා දෙයක් හිතාගෙන ඉන්නේ බාහිර කණ්ණාඩියෙන් බලන රූපේ පොත වගේ තමයි. අපි හිතන්නේ ඒකයි. හරි. ඔව් මොකද ඒකත් දැන් මේ දැන් මේ දැන් මට පේන රූප කිව්වට මට මම කියන එකත් බාහිර. එතකොට ස්වාමීන් වහන්සේ බාහිරයට අයිතිනේ මේ හයත්. එතකොට මේක නැත්තම් අපිට මේ මොකද්ද ඇතුළත් පණවන්න බෑනේ. දැන් අපි දන්නවනේ බාහිරේ නෑ කියලා. නෑනේ අන්න ඒකනේ පිට ඇතුළ කයක් නැත්තම් මේ සිත මේකයේ පිහිටන්නෙත් නැහැ වෙනත් තැනක පිහිටන්නෙත් නැහැ ඒක කියන්න බෑ වචන වලින් එතකොට මේ එතකොට බාහිරයක් නැත්නම් අභ්‍යන්තරයක් කොහෙන්ද අපිට බාහිරේ තියෙන කන්නේ අභ්‍යන්තරේ මේ ඒක තමයි මට ස්වාමීන් වහන්සේ අවබෝධ වුණේ අර මම කිව්වා මොකද මේ අවබෝධය තියෙන ඔබතුමීට ඕඩි කරන්නේ අර අතන මේ දැනෙන දැනීම හරියට හරියට මේ කෙලෙස් ෂේ වෙන ඒ ප්‍රතිපදාව හරියට පිළිවෙලට ගානට සකස් කරගෙන ඒ වැඩපිළිවෙල ගෙනියන්න තමයි ඔබතුමියට ඕනේ. ඒක ඔබතුමිය විසින් කළ යුත්තේ එයයි. ඒ කියන්නේ ඔබතුමිය විසින් මේ ඒ කියන්නේ මේ කෙලෙස් ෂේවර එක දැනෙන 100න් ඉන්න ඕනේ තමන්ගේම හිත ගැන. ඒ කියන්නේ මෙහෙම තමන් ගැටෙනවද බාහිරට? ඒ ගැටෙන්නේ මොනවටද? ඒවා හඳුනා ගන්න ඕනේ. ඒවා ඔක්කොම තමන් ඒ සංඥා තමන්ට දැනෙන්න ඕනේ. මේ මේ සංඥා වලට ගොඩක් අපි තමන් ගැටෙනවා කියන ගැලෙනවා කියන එක ඇලෙන සංඥා මොනවද ගැටෙන සංඥා මොනවද ඒවෙන් තමන් හඳුනගෙන ඒවෙන් මිදෙනවා නම් හරි දැන් ලෝකේ තියෙන සංඥා වලින් මිදෙන්න තමන්ට ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නැහැ අපි පව හදන උපාදානයේ වැඩි සංඥා අපිට නැවත නැවත නැවත අභි අභිසංකරණය වෙන සංඥා තමන් ඉදන්නේ. ඒක මේ ඒ වගේම අර චතුප්පාත ඥානෙ හැම සරින් සරේට ඒක අර අර අපි කිව්වේ ධර්මයේ මෙනෙහි කරන්න කියලා. ඒ කියන්නේ මේ ෂණේ විතරයි කියන එක. මොකද අපි දීර්ඝ කාලයක් අපි ඉන්නවා කියන එකක් ඉපදුණු කෙනාම මැරෙනවා කියන එකක් තියෙනවා අපි ගාව. ඒ සංඥාවක් තියෙනවා ඇදිලා. ඒක ජීවිත සංඥාවක් තියෙනවා. අපි මැරෙනවා කියන සංඥාවක් තියෙනවා. ඒක නිසා අපිට මරබියක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මෙතනට අලියෙක් ඔබතුමිය ඉන්න තැනට අලියෙක් එනවා කියලා. ඔබතුමිය අපි හිතමු දැන් කැලේ හරි ට්‍රිප් එකක් කියලා හරි මොනවා හරි දෙයක් අපි හිතමු ඉන්න තැනට මොකක් හරි විසකුරු සර්පෙක් ආවා නැත්තම් ඉන්න තැනට අලියෙක් ආවා කියලා හිතන්නකෝ. උදාහරණයක් විදිහට නිකන් උපමාවක් විදිහට ගමු. දැන් අලියෙක් ආවොත් අනිවාර්යයෙන්ම දුවනවනේ. මට දැනට දැනෙන්නේ නම් ස්වාමීන් වහන්සේ අර අර මේ දුවනවා දුවයි දුවයි දුවයි දුවයි කියලා තමයි අනිවාර්යයෙන් පිළිගන්න ඕනේ දුවයි මේ ඒක ඒක මම ප්‍රඥාවෙන් මම උපහන්සයට කිව්වොත් ඒ සිද්ධිය සිද්ධියක් ඒ කියන්නේ ඇහැට තේන අලියා එහෙන් ඉවරනේ දැන් මම ඔක අලියා කියලා අට්ට කරගෙන සංඥාව ඇත්ත කරගත්තොත් තමයිනේ දුවන්නේ නෑ ඔතන නම් අලියා ආවට පස්සේ ඔච්චර දේවල් කරන්න දේ ඒවා වෙන්නේ නැහැ. අපි දැන් වෙන දෙයක් කියන්නම්කෝ. ඒ කියන්නේ ඔබතුමිය කලින් ඕවා මෙනෙහි කළා ගලපලා තිබ්බොත් මේ ෂණයෙන් එහාට ෂණයක් නැති බව මේක කොයි ෂණය හෝ වෙන එකක්. ඔව්. කොයි ෂණය හෝ. ඒ කියන්නේ මේ මේ මෙන්න තියෙන මේක ඇවිල්ලා මේක කොයි ෂණය හෝ වෙනවා. හ්ම්. අත්හැරියොත් විතරයි ඔබතුමියට පුළුවන් මේ ෂණය මේ ෂණය කියලා දැක්කොත් මේ ෂණය මේ ෂණය කියලා දැක්කොත් විතරයි ඔබතුමිය වාඩි වෙන්නේ. අපි අපි දවසක් මට ඔයගේ දෙක තුනක් වුණා ස්වාමීන් වහන්සේ ඔය මේ යනකොට ඔය කෝච්චි පාරේ කාර් එක යන හිටියා. එතකොට කෝච්චියක් එනවා. හැබැයි ඔය කෙලස් ඔක්කොම තියෙද්දි ලෝකේ ලෝකේ තියෙද්දි වාඩි වෙනවා කියලා නම් ගොංකවක්. ඔව් ඔව් ස්වාමීන් වහන්සේ මේ සිද්ධිය කියන්නේ දැන් එතකොට මම මේ මේ මේක ගුණ කරන කාලේ එතකොටත් මට ඒ කාලෙත් මම මේ මේ ඔක්කොම වචන ස්වාමීන් වහන්සේ අර කිව්වා වගේ ඔබ වහන්සේ කිව්වා වගේ මේ අතීතේනේ මේ කතා කරන්නේ සංඥා දම දම දම දම දම මේ මොහොතේ මේ මේ අවවාරන්නේ මනෝගේ ලෝකේ ඉන්නවා කියන්නේ ඒකයි ඔව් මලකුණු අදිනවා මලකුණු ඇද ඇද ඇද ඇද මනසත් එක්ක ස්පර්ශ කර කර කර කර මේ ඉතින් මේ සංඥායන මලුන්ගේ ලෝකේ තමයි අතර පෞල්තානවා කියන්නේ මලුන්ගෙන් නැගිටිනවා කියන්නේ ඔය අපි දැන් ඔය ඔතරින් අත්තින අවදියට එන එක ඒක සිතුවිලි වලින් නැගිටින එක ඔව් ඇත්තටම සොනින්ස කතා කරන්න බෑනේ අතීතයෙන් තොරව ඇත්තටම අපි අතීතයෙන් තොරව කතා කරන්න බෑ අපි අතීතයෙන් තොරව කතා කරන්න බෑනේ සොනින්ස අපි අතීතයේ ජීවත් වෙයි ඔව් අපි අතීතයේ අතීතයේ තමයි නැවත මේ ඉන්නේ හද හද. ඔව් ඔව් අර ඉතිරි නැතුව නිරුද්ධයි. ආයි අදන එකත් බලනකොට අතීතයම. අතීතේ ඉතිරි නැතුව නිරුද්ධ නම් කොහොමද කතා කරගෙන ඒකෙන් අපි තව එකක් හිතා ගන්න යනවා ඒකත් බලනකොට හිතා ගන්නවනේ. ඒකනකොටම ඒකත් අතීත වෙනවා. අන්න එතන එතන මා ඉන්දියාවට හිතා ඒ අතීත සංඥා වර්ගේන තව එකක් හිතා ගන්න යනවා. අබනකොට ඒකත් අතීත වෙනවා. ඔව් ඇත්ත ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ මොහොත පණවන්න බෑ. පණවන්න බෑ කියන්නත් බෑ. පණවන්න බෑ කියලා කිව්ව කතාව. මේ මේ මොහොත පණවන්න බෑ. හරි මොහොත පණවන්න බැරි තරම් බැරි වුණාම තමයි මොහොතට තවදේ. මොහොතට අවදි වෙනවා කියන්නේ ඇත්තටම වෙන එකක්. මොහොත කියන්නේ වෙන එකක්. මොහොතට අවදි වෙනවා කියන්නේ හීනෙන් අවදි වෙන එක. සැබෑ ලෝකේ හීනේ කියලා අපි කියන්නේ. සැබෑ ලෝකේ හීනයක්. මේ කියන්නේ හීනයක් නෙමේක. ඇත්තක් නෙමෙයිනේ මායාවක්නේ. එතකොට මේ මායාව දැකලා අවදි වෙන එකක් තමයි මොහොතට අවදි කියන්නේ. දැන් හීන තුල අපිට හීනේ ඇත්ත වෙලානේ තියෙන්නේ. ඒ වුණාට හීනේ ඇතුලේ මුකුත්ම නැහැනේ. අපි හිතන එකක් විතරයිනේ. අපි හිතන දෙයක් විතරයි. අපි හිතන් ඉන්නවා මේ මහත්ය, අපි හිතන් ඉන්නවා මේ දරුවා, අපි හිතන් ඉන්නවා ගෙවල් දොර වගේ. අපි තෝ මුතුකේ අන්තිම උස්පට එක යනවා. දැන් කෝය මහත්ය. දැන් කෝය දරු. ඔය බුදුන් වහන්සේ කොච්චර ඒවා කියනවාද මේ ආත්ම ගණනාව එකම මේ ගිය ආත්මේ දරුවා මේ ආත්මේ දන්දම්මා වෙලා මේ ආත්මේ දරුවා ඊගාව ආත්මේ ඔය වගේ බුදුන් වහන්සේ ඔහොම කතා තියෙනවා ඔය ජාතක කතා ඒවම ගොඩාක් ඔය එකතු කරලා කතා ඔය බඹයක් පමණ ශරීරය තුලනේ ලෝකයේ තියෙන්නේ නේද ඔක පෙන්නන්නේ බුදුන් වහන්සේ මෙතන මෙහෙම දෙයක් තියෙන ආත්ම කතාවක් නෙමෙයි දැන් ඔය ආත්ම කතාව කියන්නේ අපි ඔය ආත්මීය සිතකින් ඔය එක එක ඔහොම ගන්නෙ නවුත් මෙතන අවිඥානික මනස නැතුව අවිඥානිකව බැලුවොත් මේකේ ලොකු කතාවක් තියෙනවා ඒ කියන්නේ දැන් ඔබතුමීලා අභිඥා දේශනාවට තමයි ඔය ටික ටික යන්න හදන්නේ. ඒ කියන්නේ මේ මේ මේ මේ මෙතන සංඥාවනේ. සංඥාව තමයි කතාව තියෙන්නේ. ඇත්ත කතාව. අපි එක් පෙන්වන්න ගොඩක් උත්සාහ කරනවා. සංඥාවටම අපි ධර්මයේ සමහර තැන්වල දේශනා කරනවා. ඒ කියන්නේ සංඥාව තමයි මේ අපි අසුරු කරන්නේ. එතකොට මේ සංඥා පෙර සංඥා නව සංඥා තියෙන කතාව එතකොට අපි කතා කරන්නේ. කායික භාෂාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට සංඥා නිරෝධයක් කරා යන ගමනයි කියනවා නිවන. එතකොට සංඥා අபிසංකරණයක් කියන පෘථග්ජන භූමිය. පෘථග්ජන භූමියේ සංඥා අபிසංකරණයක් කියලා බුදුන් වහන්සේම පෙන්නනවා. ඒක පොට්ටපාස සූත්‍රයේ මනාකොට පෙන්නනවා. සංඥා සංඥා අபிසංකරණ නිරෝධයක් කරා යන ගමනේ කියනවා මේ නිවන් මාර්ගය යන්නේ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මේ සංඥා සුකුම වෙන තැනයි සුගතිය තියෙන්නේ කියලා. සංඥා ගොරොසු වෙන තැන දුගතියයි කියලා. ඒතර බුදුන් වහන්සේ දේශනා කරවේ සංඥාවයි රාග දේශ මොහ කියලා. රාග දේශ මොහ තුනී වෙන තැනයි සංඥා සුකුම වෙනවා කියලා පෙන්වන්නේ. රාගදේශ මොහ ඝනවන තැනයි ඒ කියන්නේ ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධය තණ්හාව මේවා වැඩි වෙන තැනයි රාගදේශ මොහ වැඩි වෙන තැනයි දුගතිය තියෙන්නේ ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ යමෙක් මල් පහන් පූජා කරනවා නම් ඒකේන තමන්ගේ සිත පිරිසුදු වෙන එකයි පින කියන්නේ සිත පිරිසුදු වෙනවා කියන්නේ රාගදේශ මොහ තුනී වෙන එක රාගදේශ මොහ තුනී තුනී වෙන්න නම් එයා දකින්න ඕනේ මේ බාහිර තියෙන මැටි පිළිමයකට නෙමෙයි මේ මල් මේ මල් පහන් මේ මල් පිරිසිදු තියෙනවා වගේ තමන්ගේ සිත පිරිසිදු වෙන්න ඕනේ කියේ. ඒකම අපි දන්නා මේ මේ ඔය කවි ටික නම් කවුරු හදුවද කියන්නේ පෘථක් භූමියේ කවි ටිකක් බව හොඳට පේනවා. ඒක වැ සිතුවිලි ගොඩක් තියෙනවා. නමුත් මෙතන ඒකම අපිට මානසිකාරයේ ආශ්‍රිතව පෘථක්ජන ඒ අසරණ මනුස්සය සත්වයාට පුළුවන් තමන්ගේම සංඥා සුකුම වෙන ගමනට යන්න ආමිෂ පූජාවෙනුත් ඒක මොකද ධර්මයේ දකින්න කෙනාට ඒක කරන්න පුළුවන්. තමන්ගේම සිත බව දකින්න බාහිර නෙමෙයි මේ බුද්ධ කියන්නේ එතකොට අපි කියවනේ මේ මේ මිදෙන තන කියලා අපි කියවනේ මේ මේ මෙතන නාමෙන් රූපෙන් මිදෙන තන පච්චේ පරිග්ඝා ඥානෙට එන තන අපි කියවනේ මේ අවදිය තුල ශුන්්‍යතාවය තුල ඒ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චිත්ත විමුක්තිය තුල කෙනෙක් පුද්ගලෙක් නෑ බුද්ධ ස්වභාවයයි කියලා නත්ති මේ සරණං අඤ්ඤං එතකොට අසරණ වෙලා තියෙන සිතුවිලිින්ද වෙන සරණක් නැහැ නත්ති මේ සරණ අන බුද්ධෝ මේ සරණං වරං ඔව් මේ බුදුන් සරණ පමණයි බුද්ධ සමසිතකම සිතුවිලි වලින් වැහිලා තියෙන්නේ. සිතුවිලි වලින් මේ වැහිච්ච බුද්ධ දකින්න නම් ඒ සිතුවිලි වලින් මිදෙන්න ඕනේ. එතකොට එයාට බුද්ධ ස්වභාවය දකින්න පුළුවන්. එතකොට හැම සිතකම බුදුන් වැඩ ඉන්නවා. එතකොට හැම සිතකම එතකොට බුද්ධ ස්වභාවය කියන්නේ සිතුවිලි නෙමෙයි. සිතුවිලි නැති ස්වභාවයයි බුද්ධ ස්වභාවය. එතකොට එතනම අවදිය තියෙනවා ලෝකෝත්තර භූමියට ලෞතුරු සුවේ. ඒ කියන්නේ සිතුවිලි කියන්නේ ආයතන පිනවන එක. කාම්සප්ප විදින එක. එතකොට මේ ලස්සන කැත ඔක්කොම යවිලා සිතුවිලි වල තියෙන්නේ. එතකොට ඒවා පිනවන එකක් ආයතන පිනවන එකක් තලායතන ඒ පිනවීම නෙමෙයි. කාම කාම වස්තුන් කෙරෙහි ඇල්ම ඒවා තියෙන ඒවා ඔක්කොම ලෞකික භූමිය. එතකොට ලෝකෝත්තර භූමිය අපිට පේනවා ලෝකෝත්තර සුවයක් තියෙනවා. මොකද හේතුව සාන්ත සුවයක්. ඒ කිසිම සංඥාවකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මහා සුවයක් එනවා. තිබ්බත් එකයි නැතත් එකයි ඕනම දෙයකට සාන්ත සුවයක් තමයි දැනෙන්නේ. ඒකට මේ සාන්ත සුවය තුළ ලෝකෝත්තර සුවය ලෝතුරු භූමිය තුළ ඒ බුද්ධ ඒක තමයි බුද්ධෝත්පාදසනේ. බුද්ධ ඒක තමයි බුද්ධක්ෂණේ. ඒ බුද්ධක්ෂණේ දකින්නා ඒ ෂණ සම්පත්තිය ඇත්තා. ඒ ලෝතුරුත්වයට පත් වෙන ඒක ඇත්තටම ඒ සදාතනික සෝයයි සදා අමරණීයයි මොකද සදා අමරණීය ඒක නට පිරියන ඒ ලෞකික භූමියේ අපි කියවනේ ධ්‍යාන පිරියනවා ප්‍රථම ධ්‍යාන දෙක ඒ ධ්‍යාන පිරියනවා ඒ ඒ ලෞකික භූමියේ නෙමෙයි ලෝකෝත්තර ධ්‍යාන පිරියන්නේ සකදාගාමි අර සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් එක්තරා කඩයින් තුනක් මේ කඩයින් තුන සෝතාපන්න කියන්නේ බාහිර ලෝකයෙන් මිදෙන තැන එතකොට ඇලෙන ගැටෙන ස්වභාවය තුනී වෙන තැන සකදාගාමි එතකොට සිත ඇතුලේ නාමයෙන් මිදෙන තැන තමයි අනාගාමි තැන බාහිර රූපයෙන් නාමයෙන් දෙකෙන්ම මිදෙන ඒ අනාගාමයෙන් මිදෙන තැන තමයි එතකොට විමෝචයන් චිත්තං කියන තැන එහෙම නැත්නම් පච්චේ පරිග්‍රහ ඥාණයෙන් පස්සේ මේ මොහොත තුල ඇත්තටම මේ අරහත්ත්වේ කරා යන ගමන රහ නැති වෙන ගමන නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන ඒ ආශ්‍රව කෙලෙස් ඡවි යන ගමන ඔය ගමන තමයි සංඥා සුකුමත්වයේ තුළ බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ සංඥාව මේ විඥාන ධාතුව මේ විඥාන ධාතුව තියෙන එකක් නෙමෙයි. එතනම සකස් වෙලා එතනම නැති වෙනවා. තියෙන ලෝකයක් නෑ. මේ ලෝකය සත්‍යකොට හැදෙනවා අස්වාහන කොට නැති වෙනවා. ඒතකොට තියෙන ලෝකයක් නෑ. මේ ෂණයයි. මේ ෂණයේ ලෝකය හැදෙන ෂණයෙන් ලෝකෙ නෙමෙයි නැති වෙනවා. එතකොට විඥානය කියන්නේ ඔන්න කතාව. විඥානය කියන්නේ ඒ ක්ෂණයමයි. ඒ එතනමයි සකස් වෙන්නේ. එතනමයි නැති වෙන්නේ. එහෙමයි. සිත ගත්තත් අන්තිම සිත ගත්තත් එතනත් ඒ සිත හත් වෙනව නැති වෙනව. හැබැයි මෙතන සංඥාව විශාල කතාවක් කියනවා බුදුන් වහන්සේ. මේ සංඥාව මෙතන ඒ යම් කිසි අවසාන සිතේ අටගත් සංඥාවේ අල්ල ගැනීමක් කියනවා නම් මේ භවය තුල ඒ කියන්නේ දෙයක් බාහිර තියෙනවා කියලා ලෝකේ තියෙද්දි මම යනවා කියන ඔන්න අල්ල ගැනීම. ඔන්න අල්ල ගැනීම එන්නේ යම් කිසි දෙයක් දෙයක්ද? ඒ කියන්නේ බාහිර සංඥාව අපි තුම බාහිර සර්පයෙක් කියන්නේ මොකක් හරි රූපයක් ආවොත් එහෙම ඒක තමයි ගති නිමිත්ත වෙන්නේ. නමුත් රූපයක් නැතුව යම්කිසි කර්මයක් මතක් වුණොත් යම්කිසි ද්වේෂයක් ඉතිහාව වෛර ඒක තමයි කම්ම නිමිත්ත වෙන්නේ. මේ අනුව ඒ සංඥා තියෙන සත්ත්ව විශේෂ තියෙනවා. ඒ සත්ත්ව විශේෂ වල සංඥා සකස් වෙනවා. ඒ සංඥාවල මේ සංඥාවට සමානපාතයි. ඒ නිසා තමයි අහස විදුලි කරනකොට මෙහි ජනෙල් එලෙනවා වගේ අර සමාන නිසා අතර සකස් වෙනවා කියන එක කියන්නේ. එතන ඒකම තමයි අපි කියන්නේ මේ අර ස්විමින් pool එකට කෙනෙක් පැන්නොත් මැද්දට වතුර ගලක් දැම්මොත් මැද්දට අර සියවලුළු හැදිලා කෙරෝලේ තියෙන ටික ගිහිල්ලා වදිනවා වගේ ඒ වතුරාංශු සේරම සමානයි. මුළු විශ්වයේම තියෙන සක්ෂ භාවය සමානයි. ඒතකොට වතුරා වතුරාංශු සමානයි. වතුරාංශ සමාන නිසා මෙතන ගල වැටුනේ ජල බඳුනේ මැද්දට වුණාට ස්විමින් pool එක මැද්දට පැන්න වුණාට එතන වතුර ගියේ නැහැ. නමුත් ඒ අංශු සමානයි. කෙරෝලේ තියෙන වතුර ඉස්තිලා වදිනවා බිත්තියේ වගේ මෙතනින් මැරෙන සංඥාව මෙතන ඒ සංඥාවට අපි කිය ඒක තමයි අර අර සතෙක්ගේ කුසේ උපදින සංඥාව සකස් වෙන්නේ නැහැටි. ඒ කලලේ සකස් වෙන්නේ නැහැටි. ඒ සංඥාවයි මේ සංඥාව සමාන. අපි මෙහෙම ගමු. දැන් මනුස්සයෙක් උපදිනවා රතු පාට රතු පාට බල්බ් එකකින් අපි හිතමු මේ සංඥාව. ඒ මනුස්සයාගේ සංඥා ස්වභාවය. ඒ මනුස්සයාට යම්කිසි යම්කිසි තියෙනවා ඒ ස්වභාවයක් ඒ සංඥා ස්වභාවය අපි මේ පෙන්නන්නේ ඒක මනුස්ස සංඥා ස්වභාවයක් ඒක සතුන්ට තියෙන සංඥා ස්වභාවය අපි මේ වෙනස පෙන්නන්නේ එතකොට ඒක රතු පාට බල්බයකට උපමා කරොත් එහෙම ඒක පවු කරනකොට මෙරුම් පාට වෙනවා එතකොට එයා මරණොත් එහෙම තිරියන් ලෝකේ. එතකොට තව ටිකක් පව් කරනකොට ඒක දම් පාට වෙනවා. එතකොට මරණොත් පෙරේත ලෝකේ. තව ටිකක් පව් කරනකොට ඒක ඒක ඔය වගේ දැන් අපි මේ මැරුණොත් අසුර ලෝකේ. තව ටිකක් ආනන්තීය පාප කර්ම වගේ දරුණු පව්කම් කරොත් එහෙම මැරෙනකොට ඒක කළු පාට වෙලා ඒ බල්බක නෙළුම් පාට, දම් පාට ඔය වගේ කළු පාට වෙන තැන නිවේ කියලා පෙන්නනවා. එතකොට මේවට හේතුත් තියෙනවා මේ සංඥාව තීව්‍රතාවයේ පිච්චි පිච්චි ඒ ලාවා ගුලිවල පවා සත්තු වෙන බව විද්‍යාඥයෝ පවා අද පරිශනාගාර ඔප්පු කරලා තියෙන එක එක සාක්ෂි පෙන්නනවා. ඒ වගේම තිරියන් මේ සත්තුන්ගේ මේ සංඥා ස්වභාවය අපිට පේය. ඒ වගේම මෙතන අපිට නොපෙනෙන දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ සංඥාව සංඥාව කියන්නේ මේක අවිඥානික මනසකට දැනෙන. ඒ කියන්නේ මේ මේ මේ සංඥාවට එයා මරණ මොහොතේ පර්වතයක් හරි මොකක් හරි ඒක තිබ්බොත් ඒ පර්වත ස්වභාවය තුල සංඥාව සකස් වෙනවා. ඒක තමයි බුම්මාට දෙවිවරු කියලා කියන්නේ. අපිට ඒ සංඥාවේ ස්වභාවය යම්කිසි වෘක්ෂයකට යම්කිසි මොන හරි එහෙම එහෙම ස්වභාවය සුකුම ස්වභාවයක් ඒක ස්වභාවයක තිබ්බොත් තමයි අපි කියන්නේ ওই වෘක්ෂ දේවතාවෝ ඔය වගේ කතා කියන්නේ මේ සංඥාවක් කියන්නේ සංඥාව කියන්නේ ශක්ති ස්වභාවයක් කියලා දකින්න ඕනේ ඒ ශක්ති ස්වභාවයක් කියන එකක් අපිට කිසි වෙලාවක ආත්මික ස්වභාවයකට දකින්න බෑ ඒක නිකන් කරන්ට් එක වගේ විදුලිතේ වගේ ඒක ඒ වගේ ස්වභාවයක් එතකොට මෙතන අපි හිතමු යා පින් කරනවා පින් කරනවා කියන්නේ මේ සිත රාගදේශමෝ තුනී වෙනවා අතන රාගදේශමෝ ඝන උණු ස්වභාවයක් තමයි දුගතියට ගියේ නමුත් දැන් එයා අතු පාට ලයිට් එක රාග දේශම තුනී වෙන යම් කිසි දෙයක යම් කිසි දෙයක දාන වෙන්න පුළුවන් පින්කම් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය භාවනාවක් වෙන්න පුළුවන් සමතයක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක් රූප ධානයක් වෙන්න පුළුවන් ඕනෑම එකක් අපි මෙතන යම් කිසි පිනේ ප්‍රමාණය අනුව ඒ රතු පාට තැඹිලි පාට වෙනවා. එතකොට අපි කියනවා දිව්‍ය ලෝක. ඊට පස්සේ තැඹිලි පාට කහ පාට වෙනවා. එතකොට අපි කියනවා බ්‍රහ්ම ලෝක. ඒ කහ පාට අපි කියනවා සුදු පාට වෙනවා. එහෙම වුණොත් අපි කියනවා මෙතන මේ බ්‍රහ්ම ලෝක අපි කියනවා සුද්ධාවාස. අපි කියනවා හැබැයි ඒ පාට අවර්ණ වුණොත් සුදු වෙලා පාට නැති වෙනවා කියන එකයි නිවන කියන්නේ. නිවන කියන්නේ. ඒකයි නිවන ඒ පැත්තෙන් පෙන්වන්නකෝ. හැබැයි මෙතන තවත් විශාල පැහැදිලි කිරීමක් අපිට කරන්න හැකියාව තියෙනවා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. මේවා තියෙන තැනක් නැහැ. මේ ශක්තිය අංශය ඇතුලේ අපි කියවනේ හීනේ ඇතුලේ කවුරු හරි හුස්ම ගියොත් හීනේ ඇතුලේ හුස්ම ගියොත් හීනේ ඉන්නවා කියලා කියවනේ. ඒ වගේ දෙයක් කියවනේ අපි කියවනේ මේ දිව්‍ය ලෝකේ කියන්නේ ළමයි නෑ වයසක අය නෑ දරුවෝ නෑ ලෙඩ වෙන්නේ නෑ කන්නේ නෑ බොන්නේ නෑ ඕපපාතික උප්පත්ති කියලා කියලා බුදුන් වහන්සේ පෙන්නවා ඒ සංඥාව පිටනවා සංඥාව පිටන තරක් පෙන්වන්න බෑ නමුත් සංඥාව පිටනවා තරක් පෙන්වන්න බෑ නමුත් අපි හිතෙන් දකිනවා දිව්‍ය ලෝකයක් හීනෙන් දිව්‍ය ලෝකයක් දකිනවා අපි ඊට පස්සේ හුස්ම යනවා මැරෙනවා ශරීරේ පොළොවට පස් වෙනවා වල්ලා දානවා නමුත් අර දිව්‍ය ලෝකේ ආරයා ඉන්නවා ඒක කොහෙවත් තියෙන එකක් නෙමෙයි හීනෙමයි. හීන ඇතුලේ ඉන්නවා කියන එක දුගතියේ පෙරේත ලෝක කියන්නේ ඕකමයි. මේක දිව්‍ය ලෝක කියන්නේ ඕකමයි. සුර ලෝකේ අසුර ලෝකේ කියන්නේ ඔක්කොම ওই කතා වස්තු වලින් හදපු නිකන් ඒ කතා ඒ සුරංගනා කතා ටිකක් තියෙන්නේ. නමුත් මේකේ ස්වභාවය ඒ වගේම ස්වභාවයක් බුදුන් වහන්සේ ඇත්තටම අපිට මේ සත්‍ය අවබෝධ වෙනකොට මේක දැනෙන්න ගන්න ස්වභාවය ඊට ඒ වගේමයි. ඒකම තමයි බුදුන් වහන්සේ අර අපිට අපි දන්නවා මේ කොහොමද මේවා මේවා ආවේ ගෙතුනේ කොහොමද කතා ලියුනේ කොහොමද කියන එක අපිට හොඳ අවබෝධයක් ඒ නිසාම ඇවිල්ලා තියෙනවා ඒක අර ඥානෙටයි හසු වෙන්නේ ප්‍රත්‍යක්ෂතාවයටයි එන්නේ මේක මෙහෙම මෙහෙම මෙහෙම ස්වභාවයක් මෙහෙම මෙහෙම සකස් වෙන ස්වභාවයක් එනවා ඒ ස්වභාවය ඒවා ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා ඒක හරියෝ වැරදියෝ පිළිගන්නව නැතිවෝ තම තමන්ට ප්‍රත්‍යක්ෂතාවයට එනකම් කිසි කෙනෙක් පිළිගන්න ඕනේ අපි ඒකත් කියනවා නමුත් මෙතන මේ මේ ශක්ති ස්වභාවයක් සකස් වෙන එකක් තැනක් නැති එකක් ඒක තමයි බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය කියන්නේ ඉන්දිකටු සිදුරක් තරම් කුඩා සිදුරකින් කෝටි ගණන් දෙවිවරු වෙනවා කියලා. කෝටි ගණන් දෙවුරු ඉදිකට සිදුරක් ඇතුලෙන් එන්නේ කොහොමද? මේක ශක්තියක් ඇතුලේ කතාවක් කියලා කිව්ව එක. මේක මේක විශ්ව ශක්තියේ විශ්ව ශක්තිය ඝන වෙලා පෘථිවි ශක්තිය හැදෙන එකත් ඒකත් හොඳටම තේරෙනවා. ඒක හොඳටම තේරෙනවා දැන් දැන් ෆ්‍රිජ් එක ඇතුලේ මුකුත් දාන්න නැති වුණාත් අයිස් බැඳෙනවා. ඒකට හේතුව එතන වාතයේ සීතල වෙලා වාෂ්ප ජල වාංශු වෙලා ඒවා ඝන වෙලා ඒවා ඒවා ගල් වෙලා අයිස් කැටයක් හැදෙනවානේ. එතකොට අයිස් කැටේ රත් කරොත් ආයි නැවත ගිය තනක් නැහැනේ. අන්න ඒ වගේ පුටුවේම අළු වෙලා ඊට පස්සේ ගිය තැනක් නැහැනේ. අපුසුසුගයක් රස්තිය වැඩි වෙලා. එතකොට මේ පොත් ගහක් උනත් පුච්චලා දැම්මම අළු වෙලා කියලා යනවා. ඒ වගේ දැන් අභ්‍යවකාශයේ විතරක් තියෙනවා කියලා හිතන්න බිග් බෑන් කියලා දැන් දැන් දන්නා අයිසන්බර්ග් වගේ විද්‍යාඥයෝ පරීක්ෂණාගාරවල ඒ විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා පෘථිවියේ ආරම්භය මෙන්න මෙහෙම මෙහෙමයි කියලා දැන් එතකොට කියනවා බිග් බෑන් කියලා විශාල පිපිරීමක් ওই පරමාණු බෝම්බ වගේ මේ විශ්වයේ පරමාණු දෙකක් අතර ගැටීමක් නිසා පිපිරීමක් කියලා ඒ වේගයක් වෙලා ඒ වේගය තුල කැරකැවීමක් වෙලා මේ අංශු කැරකැවිලා කැරකැවිලා කැරකැවිලා ඝන වෙලා ඝන වෙලා මේ වගේ මේ තාමත් පෘථිවියේ කැරකෙන ස්පටිකයක් ඝනයක් පෘථිවියක් ඇදෙනවා. ඒ විදිහට තමයි තාමත් සූර්යයා වුණත් ඒ කැරකි කැරකි තියෙන එකයි. පෘථුවිය තාම කැරකි කැරකි තියෙන එකයි. ඒ භ්‍රමණය තුල කැරකීම තුල ශක්තියක් උපදිනවා, ගුරුත්ව අන්ත දෙකක් උපදිනවා. ධන ඍණ කියලා නෙගටිව් පොසිටිව්. ඒ අන්ත දෙක ගැරකැවීම තුල එන අන්ත දෙක නිසා තමයි ගුරුත්වාකර්ෂණ ශක්තිය හැදිලා තියෙන්නේ. ඒක නිසාම තමයි මෙතන ස්තරයක් හැදිලා තියෙන ඕසෝන ස්තරය කියලා. ඒක ඇතුළේ සීමා වීම නිසා තමයි අංශු තව තවත් විපරිණාම වලට සිද්ධ වෙලා අර හේතුපටිච්ච සම්භූතා කියන ක්‍රමයට මේ හේතු හේතුඵල ධමයක් අනුව තමයි මේ ඝන මේ ද්‍රව හැදිලා වාතය හැදිලා මේ විදිහටම මේ මේ මේ පෘථිවි සාරය හැදිලා මේ විදිහටම මේ ජීව ස්වභාවය හැදිලා මේ විදිහට හැදිලා තියෙන්නේ. නමුත් මේක ඇතුලේ දැන් මේ සත්‍යය කියන එක්කෙනාගේ විඥානය කොහොමද හැදුනේ? පෘථිවි අපි කියවනේ විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය හැදෙනවා කියලා පෘථිවි ශක්තියක් දැන් ඔය වගේ හැදුන හැටනේ කිව්වේ. දැන් ඒක ඒක විශ්ව ශක්තියක් කියන හැදිලා තියෙන්නේ. එතකොට පෘථිවි ශක්තියෙන් ආයේ දැන් විඥාන ශක්තිය හැදුනේ කොහොමද? මනුස්සයාගේ සිත හැදුනේ කොහොමද කියලා බලනකොට එතරම් අපිට පේනවා අන්ත දෙකක් නිසායි හැදෙන්නේ. එහෙමනම් පෘථිවියේ පෘථිවිය හැදෙන්න හේතු වුණේ කරකැවීම තුළ ධන ඍණ කියලා උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියලා නෝත් ඊ එහෙම නැත්නම් චුම්බකයේ අර අන්ත දෙකක් කරකැවීම නිසා ශක්තියක්. ඒ ශක්තිය තුළ ගුරුත්වාකර්ෂණ ශක්තිය නැත්නම් මේ ඔක්කොම අභ්‍යාකාශයට යනවා. මේ සේරම මිනිසුන්ට පාවී ඉන්න වෙන්නේ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැත්නම් අර ගුරුත්වාකර්ෂණ ශක්තිය. ඒක ඇතුලේ ශක්ති ස්වභාවය ඇතුලේ තමයි මේ සේරම සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒකයි පෘථුවේ ඇතුලේ ශක්ති ස්වභාවයක් ඇතුලේ අපි ස්ථිර වෙලා ඉන්නේ. මේ ගස්වල තෙලින් තියෙන්නේ මේ සේරම ජලන්තු මේව සේරම තියෙන්නේ. නමුත් මේක ඇතුලේ විඥාන ශක්තිය කොහොමද හැදුනේ කියලා බැලුවාම බාහිර නැති දෙයක් තියෙන වට ස්පාක් එකක් ෂෝට් එකක් අන්නේ බාහිර නැති දෙයක් තියනවා කියලා අර අර අර අර අපි කියන ප්‍රසාද රූප නිසා මෙතන ආලෝකයට, ශබ්දයට, වර්ණයට, ගන්ධයට මේක තුල ස්පාක් එක තුල ශක්තිය, ඒ ශක්තිය තුල දැනෙන ඒ ශක්තිය මිලිවොට් පහකගේ ඒ කරන්ට් එක තමයි සුසුඤ්ඤාව හරහා අපේ මේ මුළු ශරීරයටම පණ දීලා තියෙන්නේ, තියෙනවා කියන ඇඟීම දීලා තියෙන්නේ, ආත්ම සංඥාව දීලා තියෙන්නේ, ආත්මය හැදිලා තියෙන්නේ ඔන්න ඔහොමයි කියන්නේ. නමුත් මේ දැන් සිතුවිල්ලේ මේ සේරම ආත්මේ තියෙන්නේ. ඒ කියන්නේ සිත මැරුණොත් සේරම නැහැ කිව්වේ ඒකයි. හිත කියන එක මේ සංඥාව තුළ ශක්ති ස්වභාවය තුලයි මුළු ශරීරෙම කෙලින් කරලා නැගිටවලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ බැලුම් බෝලේට හුලං ගහලා වගේ මේ ශරීරයේ ආස්වාද ප්‍රාස්වාද ඔස්සේ මේක පුම්බල උස්සලා තිබ්බට මේක ශක්තිය තියෙන විඤ්ඤාණ ශක්තියගේ සුසුම්නාව හරහා යන මෙන්න මේ මේක කේන්ද්‍රගත කරගෙනයි මේ ආත්මයක් කියන මේ මෙතන සත්‍යයක් කියන මේ මේ දෘෂ්ටිය තුළ මේ සියල්ල හැදිලා තියෙන්නේ. හැබැයි මේක ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙන නැති වෙන ෂෝට් එකක් තුලයි තියෙන්නේ. මේක ස්පාක් වෙවි තියෙන්නේ. මේ ස්පාක් එක යම් මොහොතද ගැස්සිලා යන්නේ. අන්න එතරම් නිවන තියෙන්නේ. එතන ශක්ති ශුන්‍යත්වයට යනවා. ඒක අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ. ඒක වෙන කිසිම ක්‍රමයක් නැහැ ශුන්‍ය කරන්න. හැබැයි මේ සත්තුන්ගේ පවා ශක්ති ස්වභාව සකස් වෙලා තියෙනවා. ඒ හැම ඒ හැම ශක්ති ස්වභාවයක් අතරම සම්බන්ධයක් තියෙනවා අන්‍යෝන්‍ය. ඒක කාටවත් තේරෙන එකක් නෙමෙයි. හරියට නිකන් මෙහෙ සිරසල්නකොට යාපනයේ සිරසල්නවා. ඒ වගේ ඇමරිකාවේ සිරසල්නවා. හැබැයි මේ සිරස අල්ලන්න සර්කිට් එකක් ඕනි. එහෙමනම් ඒරියල් එකක් ඕනි. හැබැයි ඒරියල් එකක් තිබ්බොත් මේ අල්ලන ජීවේකේ බලන්න දිව්‍ය ලෝකයක් පෙන්වත හැකි. මේක ලොකු පුළුල් තිරයක් දාලා වෙනම රූප පෙන්වන්න හැකි. ඒ කියන්නේ රූප මේ හැමතැනම තියෙනවා. ඒ කියන්නේ තරංගයේ ශක්තිය ඇතුලේ තියෙනවා. මේ ශක්තිය ඇතුලේ මේ රූප හැම එකම තියෙනවා. අපිට මේ පේන එළිය අපිට රූප පේන්නේ නමුත් ස්ථිර අපි ටීවී එකක් ඇතුලේ කොහොමද බලන්නේ? එහෙනම් මේ හැමතැනම තරංගයක ශක්තිය ඇතුලේ විශාල කතාවක් තියෙනවා. ඒකේ රූප විතරක් නෙමෙයි, ශබ්ද විතරක් නෙමෙයි, වර්ණ, ශබ්ද, ගන්ධ, රස මේ සියල්ල තියෙනවා. ඒකයි මේකට ඇත්තටම මේකේ ලොකු කතාවක් තියෙනවා. ඒක වෙනම තව පරයයකට යනවා. හැබැයි මෙන්න මේ මෙන්න මේ පැහැදිලි කියන මේක කාට හරි මේක මේක ෂෝට් එකක් නිසායි තියෙන්නේ. මේක ස්පාක් එක. මේ ස්පාක් එක තමයි නැති දෙයක් ඇති බවට දැන්න ස්පාක් එක. නමුත් මේක මේක ඇත්තටම අවබෝධයක් ඥානකීමයි මේ ස්පාක් එක ස්පාක් නොවන තැනට එන්නේ. ස්පාක් නොවීමයි හරයක් නැති වෙනවා කියන්නේ. රහ නැතිවීම අරහත්ත්වය කියන්නේ ෂෝට් නොවෙනවා. මේ ෂෝට් එක වෙන්නේ නැත්තම් මෙතන කරන්ට් එක උපදින්නේ නැහැ. ඔබ වහන්සේ සියලු දේ පැහැදිලිව ඒකයි ශක්තිය ඇතුලේ දිව්‍ය ලෝකයක් තියෙනවා කිව්වේ. මෙතන සිරත බලන්නේ මේ තරංගේ කොහෙද තියෙන්නේ? ශක්තිය කොහෙද තියෙන්නේ? ඒක ඇතුලේ එහෙමනම් අපිට මේ එළිය ඔක්කොම පේන්න ඕනි. දෙරණ පේන්න ඕනි, සිරස පේන්න ඕනි. ඔක්කොම නාලිකා ටික දැන් ඇස් දෙක අරියාම පේන්න ඕනි. අපි මේ ඇහැට ගෝචර නොවුනට මේ ශක්ති ප්‍රභවයක් ඇතුලේ විශාල ලෝක කතාවක් තියෙනවා. 31 ලෝක ධාතුවම තියෙනවා. තියෙනවා තියෙනවා තියෙනවා තියෙනවා. දැනුයි වැටෙන්නේ. තියෙනවා. ඒකයි කිව්වේ මේක විශාල කතාවක් ලෝතුරු සෝය කියන්නේ මේ ඇතුලේ විශාල මහා ඒ කියන්නේ සදාතනික සෝයක් කිසිම කලලක පිළිසිඳ ගන්න බෑ. කිසිම කලලක පිළිසිඳ ගන්න ශක්තිය නැහැ. ශක්ති ශුන්‍යස්ත්‍යක් කියුවෙත් ඒකයි. නිවන කියන්නේ අර සත්‍ති සානන්ද කිව්වා වගේ එහෙම නැත්නම් ජේ ජේ ශංකර් කිව්වා වගේ නැත්නම් ත්‍රිවේදේ තියෙනවා වගේ මේ වේදේ තුල තියෙනවා වගේ Hindu ආගමේ තියෙනවා වගේ මේ විශ්ව ශක්තිය නෙමෙයි නිවන කියන්නේ ශුන්‍යස්ත්‍යක් විශ්ව ශක්තිය ශුන්‍යස්ත්‍යක්. ඒකයි අපි කිව්වේ මේ මේ මේක මේක මේක ලේසියෙන් කෙනෙකුට ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක අපි මෙතන තිරස කොහොමද පෙන්වන්නේ? කොහොමද පුළුල් තිරයක් දාලා තරංගයක් එහෙම පෙන්වන්නේ? එහෙනම් අපි කියනවා අනාගතයේ විද්‍යාඥයෝ දෙයක් කරනවා. මොකද්ද ඒ? සිතුවිලි යවන්න පුළුවන් දෙයක් හදනවා. අනාගතයේ විද්‍යාඥයෝ අනිවාර්යෙන් හදනවා. අද අපි කිව්වා කියලා හිතාගන්න සිතුවිලි යවන්න පුළුවන් දෙයක් හදනවා. එදාට ඔය අල්ලන්නේ තිරස කියලා ටීවී එකේ රූපනේ ශබ්ද නෙවන්නේ සිතුවිලි යවනවා. එදාට ලොකු ලොකු ඝස්සනයක් වෙනවා මුළු ලෝකෙටම අදාහ ගන්න බැරි ස්වභාවයකට එනවා. ඒකට හේතුව තමයි සිතුවිලි මාරු කරන්න පුළුවන් වෙනවා. එදාට කෝල් එක දීලා යවන්නේ සිතුවිල්ලමයි. කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම මෙහෙම ටච් එකක් දානකොට ටච් ෆෝන් වගේ ටච් එකක් දානකොට තමන්ගේ සිතුවිල්ල යනවා අනිත් පැත්තට. ඇයි මේවා තරංග මේවා ශක්ති ශක්තිය ඇතුලේ ශක්ති කොයිතරම්ද කියලා කියාගන්න බෑ. විශාල තාම පෘථුවිය තාම අපි හිතන දියුණුවයි කියනවා නම් කවුරු හරි මේ දියුණු වෙලා තියෙන තාම අල්ප මාත්‍රිය දියුණුවක් අබ ඇට එක දියුණුවක් තාම නෑ විශාල පර්යායක් තියෙනවා දියුණුවෙන් කොටිම කිව්වොත් එක වයර් එකක් නැතුව මුළු පෘථුවිය වටේම මේ ශක්තිය යවන්න පුළුවන් කරන්ට් එක යවන්න පුළුවන් එදාට මුළු මේ මේ කතාව සම්පූර්ණ වෙනස් වෙනවා. මේ ගෙවල් දොරවල් කියන ඒවා භෞතික ඒවා නෙමෙයි. ඒවා ශක්තිය ඇතුලේ කතාවක් වෙනවා. සාම එතනට මේ පෘථිවිය දිරු වෙලා නැහැ. නමුත් අපිට පේන විශාල පරයක් මේ ශක්ති න්‍යාය ඇතුලේ. ඒක දැක ඒක අපි දන්නවා අපි දන්නවා මේ මේ ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කළේ ඒක ශුන්්‍යතාවය තමයි පැකට් එක ක්වොන්ටම් ශක්තිය කියලා ඇවිදුවේ. ශක්තිය කියන්නේ ශුන්්‍යතාවයක්. ශක්තිය කියන්නේ ශුන්්‍යතාවයක්. මේ ශුන්්‍යතාවය තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒ ආසියාවේ තියෙන මෙන්න මේ අධ්‍යාත්මික දියුණුව තියෙන මේ න්‍යාය තමයි ක්වොන්ටම් විද්‍යාඥයෝ ওই නොබෙල් ටැග් ගත්තේ මේ ආසියාවේ බුදුන් වහන්සේගේ දර්ශනය ඉදිරිපත් කළා. අංක දෙකක් මැද්දේ ශක්තිය උපදිනවා කියප එකයි. ඔය ක්වොන්ටම් පැකට් කියලා අද විද්‍යාඥයෝ පෙන්නලා තියෙන්නේ. ඒක ආසියාවෙන් අරගෙන යුරෝපයෙන් සම්මාන ගන්නවා. ආසියාවේ බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ ඒ අන්ත දෙකක් මැද්දේ අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නලා මැද්දේ මජ්ජේ ඥානං කියන ශක්තිය පෙන්වුවේ බුදුන් වහන්සේ. අද ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කරලා තියෙන්නේ ඔන්න ඔයක පෙන්නලා. ඔක බුදුන් වහන්සේ ලෝකෙට දීලා අවුරුදු 2500කට ඉස්සෙල්ලා ශක්තිය හැදලා ඉදිරිපත් කරපු න්‍යායය. අද කොට්ටම් පැකට් කියලා අද විද්‍යාගාරේ බෑ ක්වොන්ටම් න්‍යාය ඉදිරිපත් කරන්න. එයාට පරීක්ෂණයට ගන්න බෑ. නමුත් එයාලා දැක්කා බුද්ධ බුද්ධ මීට අවුරුදු 2500කට කලින් න්‍යායක් ඉදිරිපත් කරා බුද්ධ කියලා. ඒකේ තියෙනවා අජ්ජත් බයිද්දා මජ්ජේ ඥානං කියන ශක්තිය විඥාන ශක්තිය දෙන හැටි. ඔන්නෝකයි මේ මේ මේ මේ මේ මේ මේක හැමෝම දැනගන්න ඕනේ. මේ මේක මොකද්ද මේ රහස කියලා දැනගන්න ඕනේ. මේ පරම සත්‍යයි. මේක සදා අමරණීයයි, ලෝතුරු සොයයි. එහෙමයි. අර උවිත එහා දෙයක් නෑ. පරිඋත් ทาน වෙනවා කියන්නේ ඔතනටයි අවදි වෙන්නේ. ඕක ශක්තියක් ඇතුලේ තියෙන්නේ. ස්වාමිනාත් පෙරේතිට ලේ ගංගාවක් වගේ තහතන් වහන්සේට වතුර පේන්නේ. ඕක නිසානේ දෙන්න එකක්වත් එතන නෑනේ. ඒකම ප්‍රසාදනේ. <laughs> ශක්තිය ඔව් ශක්තිය ප්‍රසාද වෙනස් වෙනවා ඒ කියන්නේ ඉන්නේ <laughs> පේනවා වතුර පුරවල් ඒ වගේනේ අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ මේ ගෙවල් පේන්නේ ඔබතුමියගෙත් ඔය ප්‍රසාදයේ පොඩි මේකක් තියෙනවා ඒක හැබැයි ඌව එච්චර ලොකුවට ගන්න එපා නෑ නෑ නෑ නෑ නෑ තමයි ඔක්කොම විසදේ නෑ ස්වාමීන් වහන්සේ. එහෙම නෑ මම ඒක ඇත්ත දකිනා මිසක් ඒක මට අදාළ නෑ මුකුත්. ස්වාමීන් වහන්සේ දැන් ඔබතුමියගේ තියෙනවා මේ අපිව අවිස්සීමේ මේ හැකියාවක් තිබෙනවා ඔබතුමියට. ඔය <laughs> ඔය දේශනාව ලෙසින් ඉදිරිපත් වෙන්නේ. ඔය දේශනාව ඉදිරිපත් උනේ මීට කලින් ඔය වගේ ධර්ම දේශනා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ පාන්දර දෙකට එහෙම නැත්නම් ඔක්කොම මුළු පෘථිවියේම මිනිස්සු නිදි ගත්තාම කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මුළු සේරම විඥාන ධාතු ඔය නිදි ගන්න කියන විඥාන විඥාන ශක්තිය ඒ කියන්නේ මනුස්ස සත්වයාගේ තියෙන ඒ මනුස්සයාගේ විතරක් නෙමෙයි මේ ලෝක ධාතුව තියලා ඒ තියෙන ඒ සත්ව විඥාන තේරම නිද්‍රාගත වුණාම විශ්ව විඥානය අවදි වෙනවා. ඕකයි හේතුව පාන්දර 1ට 2ට අපි ධර්ම දේශනා කරන්නේ. ඔය අභිඥා දේශනා පැය හතර දේශනාව හවස 6 නැත්නම් 7 ඉඳලා ඊට පස්සේ දවසේ එලිත් වෙලා උදේ 10 10 අමාර 11 වෙනකන් ගිය දේශනාව. ඔය එක දිගට ගිය එකක් වතුර බින්දුවක්වත් නොදී ඔය විදිහට එක දිගට කියපු දේශනාවක් තමයි පැය 10කට දේශනේ. ඒකෙදි ඔක්කොම කියවෙනවා. ඔක්කොම පාන්දර වෙනකොට කියවෙනවා. පාන්දර 2 3 වෙනකොට අපිට ඇත්තටම සිතුවිලි වලින් පාලනය කරන්න බෑ. අර මොකද්ද අපි අපි අතුලාන්තයට දීපු ඒ මේ ඒ යම්සි අරමුණක්ද ඒක ගලෝලා ගලෝලා කුඩු කරලා ඉවරයක් කරලා නැත්තරම නැති කරනවා ඔය අභිඥාවට ගියාම අභිඥාව තුළ ඒක සිද්ධ වෙනවා අභිඥාවෙන් දෙයක් විසඳනවා කියන්නේ ඥාණයෙන් ඥාණයට දානවා කියන්නේ ඥාන අභිඥාවලින් ඒක ගලපනවා කියන්නේ සාමාන්‍ය සිතුවිල්ලක් නෙමෙයි ඒවා සිතුවිලි නෙමෙයි ඒවා සිතුවිලි නෙමෙයි. එයා අභිඥාවෙන් අත්හරින්නේ එයා යනවා දිගටම. එලික බෞද්ධගේ දේශනාවේ මට කිසිදු ගැටලුවක් ස්වාමීන් වහන්සේ ඒක ඒ විදිහටම එකයි ආකාරයි ඒ ආකාරයි ඒ ආකාරයිමයි එක කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් ගැටලුවක් හිත හිතන්න දෙයක් මේක ඒක ඒක ඒකේ ඒකේ ඒකේ පරම සත්‍ය ඒක තමයි ස්වාමීන් වහන්සේ පරම සත්‍ය ඒකයි ඉතින් මට කියන්න දේශනා ඇසුවා ඔව් ස්වාමීන් වහන්සේ. ඒ අභිඥාන දාපු අලුත වැඩි කවුරුවත් එච්චර උනන්දුනේ නැහැ. අහන්නවත් උනන්දුනේ නැහැ. මේ දැන් තමයි දැන් ගොඩක් අය අභිඥා දේශනා කියන්නේ කොයිද කියලා අහනවා. ඒ කියන්නේ දැන් ගොඩක් බලනකොට මේ දැන් දැන් ගොඩක් අය අභිඥා දේශනා අහන්න යනවා. ඒ කියන්නේ දැන් තමයි දැනিলা තියෙන්නේ මෙතන පරම සත්‍යක් මෙයා එලි කරනවා කියලා. හැබැයි ඒවා කොටස් වශයෙන් ඉදිරිපත් කළා තියෙන කොටස් 28ක් තියෙනවා. ඒ ස්වාමින් වහන්සේගේ දේශනා පළවෙනි එකෙන්ම පළවෙනි ඉස්සෙකෙන පළවෙනි එක නෙමෙයි මම අහපු මට ඇහිච්ච පළවෙනි එකම ස්වාමීන් වහන්සේ කිසිම ක්ලියර් ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. දැන් දැන් අදටත් ඔබ වහන්සේගේ දේශනා සියල්ල ඇහුවත් ඒකේ ගැටලුවක් නෑ මට. මේක වෙන්නේ කොහොමද? මේ කියන්නේ මොකද්ද මෙයා? මේක මෙහෙම වෙනවද? මේක මෙහෙමද? මේක බොරුවක්ද ඇත්තද හොයන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ. ඒක තමයි මට තියෙන්නේ මට හොයන්න මේක හිතන්න මේක ඇත්තද කියලා හිතන්න ඒක ඒක ඔක්කොම අර මට වැටහි ටෙලිපති කරනවා කියන්නේ ඒ කියන්නේ මේ විඤ්ඤාණ ධාතුවට අනිත් දැන් අනිත් පැත්තේ විඤ්ඤාණ ධාතුව අර ෆ්‍රීකවන්ස් වෙනවා කියන්නේ නාලිකාවක් සිරසාව ඒක ටියුන් වෙනවා. ඒ කියන්නේ ශුන්්‍යතාවයට ටියුන් වෙනවා. දැන් අනිත් ගොඩක් අය ඉන්නේ ආත්ම සංඥාවෙන් ඉන්නේ. ආත්ම සංඥාව ගිලිහිලා ටික ටික ටික ටික අර ශුන්්‍යත අනිමිත්ත අප්‍රේ චිත්ත විමුක්තියකට ටියුන් වෙගෙන යනවා. ඒක නිසා තමයි අර අර ඕක වැටහෙනවා විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මට මේක ඕක දැනෙනවා. ඒ කියන්නේ මේ මේ මේ දැන් මේ කෙනෙක් පුජ්‍යලෙක් හිතන එකක් නෙමෙයි. උතර තියෙන විඥාන ධාතුවක්. මෙතන තියෙන විඥාන ධාතුවක්. මේ විඥාන ධාතුව දැන් මෙතනින් ටියුන් ෆ්‍රීකවන්ස් කරනවා. ෆ්‍රීකවන්ස් කරාම උතර තියෙන විඥාන ධාතුව ටියුන් වෙනවා. හ්ම් හ්ම් හ්ම්. පෙරලා ඔබතුමිය ඉදිරිපත් කරනවා විතරයි. මෙතන මෙතන බුදුම කතාවක් දැන් මට දැනෙනවා මේක මේ දෙකක් දෙකක් නෙවෙයි ස්වාමින්වහන්සේ දැන් දෙකක් දෙකක් නෙවෙයි දැන් ඔහෙන් එකක් මෙහින් එකක් කියලා නම් දැනෙන්නේ නැහැ ස්වාමින්වහන්සේ ඔව් එහෙම එහෙම එහෙම අපි දකින්නේ ඔය මේක අහගෙන ඉන්න එකක් මේක මෙතන කෙනෙක් අහගෙන ඉන්න ඔහෙ කියන එහෙම නෙමෙයි ඒක ටියුන් වෙනවාද කියනවා නම් මේ කියන සත්‍ය පොඩ්ඩක් බලන්න කොච්චර ටියුන් වෙනවාද කියනවා නම් මේ ටියුන් වීම මේ මුළු මේ පස්සන්සු වලට පවා මුළු සබහාදාමට උලකට පවා මේ මුළු හැම දෙයකම එකම ස්වභාවයක් වෙනකන් ටියුන් වෙනවා. ඔබ බලන්නකො අන්තර විඥානය කියලා එකක් හොයාගන්න නැති වෙනවා. අන්තිමටම මේ මුළු විශ්වයම මුළු පෘථිවියම මුළු සියල්ලම එකමයි කියන තැනටම ටියුන් වෙනවා. අන්න එතනයි රහත්ත්වේ. ඔව් ස්වාමීන් වහන්සේ මට මේ වෙලාවේ අවකාශ ධාතුවක් පනවන්න බෑ. අවකාශ අන්තිමට අන්තිමට අන්තිමට පනවන්න බෑ. අන්න හරි. <laughs> බෑ ස්වාමීන් වහන්සේ මම ඔය ඔක්කොම රූප තියෙනවා. ඔතන රූප තියෙනවා. ඔතන එකක් නෙවෙයි. ඔතන මේ ඔය කියන එක වචනයක්වත් නැහැ. නෑ නෑ නෑ නෑ නෑ නෑ අපේ කතා කරන වචනයක්වත් නෑ ඇත්තටම නෑ නෑ නෑ නෑ නෑ කොහෙද තියෙන්නේ ස්වාමීන් වහන්සේ කා වතුර ඇන්න ඉරක් වගේ කිව්වොත් නෑ ඒ කියන්නේ ඔය අපි කතා කරන එක වචනයකටවත් ගන්න බෑ ඔය ලුණුරා කියන එක හොඳේ විඥානයේ වගේම ඒ වගේම ටියුන් වෙන එකක් දැන් මේ කියන මේ මේ කියන අප්‍රමාණ චේත විමුක්තිය ඒ කියන්නේ අප්‍රමාණ චේත විමුක්තිය චිත්ත විමුක්තියයි මේ කියන්නේ මේ කියන්නේ අරහත්ත්වේ මේ මුළු විශ්වයම එකම ස්වභාවයක් වගේ. තමන් කියලා හොයන්න බෑ වෙන්කල්. ගිය වෙලා යනවා එතන. කෙනෙක් නැහැ ඊට පස්සේ. අතන්ට දිය වෙලා ගියාට පස්සේ ගියාම තමයි. ඊට පස්සේ ආ එයාම විතරයි දන්නේ ඒක කෙනෙක් නැහැ ඊට පස්සේ. මරලා ඉවරයි. ඒක එයා විතරයි අර අලියා එනකොට වාඩි එයා වාඩි වෙනවා. ඒකට හේතුව ඒ සවාදා. ඒ අලියාමයි. එතකොට දැන් ඔතන ඉන්නේ අලියා කියලා සිතුවිල්ල සංඥාවේ. ඒක නිසා තමයි ඕක නෙමෙයි හරි එක කියලා අපි කියන්නේ. හරි එක තාම වෙන්න නම් rahat වෙන්න ඕනේ rahat වුණාම තමයි හරි එක එනවා හරි එක આવුත් එකම තමයි එකම තමයි එතකොට ඉතින් ආයි අලියටත් හැබැයි එතකොට දැනෙනවා අපිට අපිට වැටෙන ධර්මය අනුව අපිට වැටෙන ධර්මය අනුව අලියටත් ඒක දැනෙයි කියන එක මොකද එතන විඤ්ඤා ධාතුවක් තියෙනවා අලියට මොකද නම් මේ සවහව ධම්ම මේක වෙනස් වෙන කාරණා තියෙනවා හ්ම් හ්ම් හ්ම් ඒකත් මට දැනෙනවා සමින්හන්ත බෝන්සර් කියන දාතන එක ඒ කියන්නේ එක එක ප්‍රසාද කරන්න තමයි මේ යන්නේ ඔය ටික ටික. දැන් අපි යම්කිසි ප්‍රමාණයක ටියුන් කරලා තියෙන්නේ. ඒතකොට අපේ ටියුන් ටියුන් කිරීමේ යම්කිසි තියෙනවා නේද? යම්කිසි ඒක තියෙනවා. ඉහලා ගියක් තියෙනවා ඒක අපිට කියන්න බෑ ඒක කියාගන්න එක කියන හොඳත් නෑ කියන එකත් හොඳ නෑ. නමුත් ඒක අපිට <laughs> ඒක නොකියවත් අපි දන්නවා නේද? ඔබතුමේ එතනට තමයි මේ පාරේ තමයි එන්නේ. ට්‍රැක් එකේ එන්නේ. ට්‍රැක් එක හරියට හදලා දෙන එක තමයි අපි කරන්නේ. අපි <laughs> දන්නවා ওই පාරේ යන්නේ යන්න හදන්නේ ওই පාරට කියන. හැබැයි ওই පාර තනිකර ගොරෝනකට අනිවාර්යෙන් යනිල් හෙල්ලෙන්න එපා ස්වාමීන් වහන්සේ. තනිකර ඔය කියන්නේ පපෙට්ටි උපායකට යන්න බෑ. තමයි ඒ අය ඔහොම ඔහොම ඔහොම කැරකි කැරකි කැරකි බුදුහාමුදුරුවෝ ඔය පෙන්නන කතාව ඔය මිනිස්සුන්ට තියෙන සංඥා දාලා තමයි බුදුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. නමුත් ඔය වෙනස්ම පැත්තකින් අපිට දැනෙනවා ඒ ඔක්කොම හැරකිලා මේ මනුස්ස බය බොහොම ටිකයි ඕම යන්නේ. කොහොම ටිකයි එහෙම මේ තුන වෙලා ඒ ස්වභාවයේ එකම ස්වභාවය වෙලා යනවා ශක්ති ස්වභාවය වෙලා ඒක ඒක එහෙම ඊට පස්සේ මුකුත් එතන අපිට පණවන්නත් බෑ අපිට ශක්තියක් කියලා පණවන්නත් බෑ සබාදාම කියලා කියන්නේ බෑ බෑ ඒක තමයි මම වහන්සේට මේක ශක්තියක් කියලා පණවන්නත් බෑ ඇත්තටම අපි ටියුන් කරනවා කියලා කිව්වට මේක වෙන්නේ දිය වෙලා ගිහිල්ලා අර අර වතුරට දිය වෙලා යන එළුණු අන්න ඒ වගේ ඔක්කොම වෙලා කියනකොට මුකුත් දැන් වහන්සේ ඒක මේක වචන වලින් කියන්න එපායි මේක මේ ඒක එහෙම කිව්වට ඔව් ඔව් ඔව් ඒක ඒක හැංගීම එන්නේ වෙන විදිහකට අපිට ඒක ඒක ඒක ඒ වහන්සේ ඉදිරිපත් කරන වචන වල හැංගීම තමයි එන්නේ නැතුව මේ වචනේ වචන නෙමෙයි වචන නෙමෙයි එන්නේ ඇත්තටම ඒක ඇතුලේ තියෙන ගොඩක් අය කරන්නේ තම තමන් තම තමන්ගේ මට්ටමට හදා ගන්න. ඔව් දෙන සංඥාව ඒ කෙනා කෙනා තම තමන්ගේ විදිහටයි හදාගන්නේ. හදාගන්නවා. ඔතනයි තියෙන්නේ. ඒකෙනුත් සමහර ඉන්නවා අපේ අපි අපි දෙන සංඥාවටම ලං වෙලාම. හ්ම්. ඒකට ඒක තෙරිපති වගේ එකට කම්පණ වෙන ස්වභාවයටත් එනවා. අපි ඒක මාක් කරනවා. අපි අපි ඔක්කොම මාක් කරගෙන යනවා. අපිට දන්නවා එතකොට ඒ අය ළඟයි. අපි අර සෙල්ලමක් කරන්නේ අර පොඩි කාලේදී ගිනි ගිනි ගිනි ගිනි කියන්නේ. අර සෙල්ලමක් කරන්නේ අර ලඟ වෙනකොට ගිනි ගිනි කියන්නේ. අන්න ඒ වගේ අර අපෙන්ට පිරිපති වෙනවා. දැන් හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ මේ මහායානෙනුත් අතන්ට තමයි ගෙනියන්නේ. ඒක ඔව් මම දැක්ක ඔබ වහන්සේ දේශනයක් කරලා තියෙනවා මම ඒක ඇහුවා මහායානේ ඒ දෙන අපි උපමා මහායානේ ගොඩාක් ඒවා අපි බැලුවා ආචාර්ය සාහිමියන්ගේ හැම එයාලට ප්‍රතිපදාවක් නැහැ එයාලට මේ වගේ පිළිවත් අතරම පිරිසිදු ක්‍රමයක් නැහැ ඒ කියන්නේ මාර්ගයක් අඩුයි නේද මාර්ගයක් නැහැ සෝවාන් සතරගාමි යන මාර්ගයක් නැහැ කියන්න බෑ එයාලා ගාව නැහැ ක්‍රමවේදයක් ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා එහෙම එහෙම පැහැදිලිව එහෙම බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු සිස්ටම් එක නැහැ. සිස්ටම් එක නෑ නමුත් එහෙට ගිහින් තියෙනවා රහතන් වහන්සේ නමක් බව පැහැදිලි වෙනවා ඒවා දිගහැරලා තියෙන විදියෙන් ඒ කියන්නේ එයාලා කුස්සියට එහෙම දානවා දැන් හොඳ ගෝලයක් එහෙම ආවොත් එයා එයා කුස්සියට දානවා ඒ වගේ දේවල් තමයි කරන්නේ එයාලා ඔය පොල්ලෙලි ගහන්න එහෙම නැත්නම් ඔය උදළු ගන්න වගේ මාන්නේ නැති කළා මා ආත්මයක් කියලා මොනවද තියෙනවා ඒවා නැතිම කළා දාලා ගන්නවා කොහොම හරි අර අතන්ට යන පාරට අර අත්දැකීම් එක්ක එන ප්‍රැක්ටිකල් එකකින් ගන්නවා. ප්‍රැක්ටිකල් එකකින් ගන්නවා. දැන් ඒගොල්ලෝ යන්නේත් එතන හරි පිළිවෙලට ගල් තිබ්බොත් ඒ එයාව ගන්න මෙයා තාම සිතුවිලි තියනවා කියලා. <laughs> අපිලිවලට ගල් තිබ්බම ගන්න ඔයක් අහන සිතුවිලි. එයා ඊට පස්සේ දිනුවා ගන්න අපිලිවලි. දැන් අපේ උකියොත් එහෙම ගල් ටික ලස්සනට පිළිවෙලට හදනවානේ. ඒක නෙමෙයි ඒගොල්ලන්ගේ ධර්මයේ තියෙන්නේ. මේ තියෙන සිතුවිලි පිළිවෙලයි සිතුවිලි වලින් අපි හිතන්නේ දැන් පිළිවෙලට හදන කෙනා ගාව හොඳ සමාධියක් තියෙනවා කියලානේ. දැන් එහෙමනේ. දැන් ඒ වුණාට ඔව් ඒක තමයි හරි. ඔව් ඒක තමයි. එයා ඒ සමාධිය හදාගෙන තියෙන හිතකින්නේ. එයාලගේ ඒ කියන්නේ එයාලගේ ප්‍රායෝගික ක්‍රමයක් තියෙන්නේ. ඒක නිසා තමයි අපේ අය හිතන්නේ මේ දැන් අතර ඒගොල්ලෝ පටලවගෙන ඉන්නේ මහායාන දැන් නම් ඔක්කොම සමහර අය ගොඩාක් අවුල් කරගෙන බව පේනවා. මොකද මේ ඒගොල්ලොත් මේ අනාගතේ මැරිලා ගිහිලා බුදු වෙන එකක් ගැන හිතනවා. ඔව් ඔව් ඔව් බෝධිසත්වෝ මේ <laughs> සියලු කට්ටිය බෝධිසත්වෝ කියලා මොකක් හරි තියෙනවා එහෙම කතන්දරයක් නේද? ඒක හැමෝම නෑ. ඔව් සියල්ල අනිත් එහෙම ඉන්නවා. තේරවාද පටලෝගෙන ඉන්නවා. තේරවාද පරංචා වල මොකද මොකද බෝධියක් මොන මොන බෝධියෙන්ද තමන් පතන බෝධියකින් ඔව් ඔව් ඔව් ඔව් එකක් කියලා තමන් පතන බෝධියකින් නිවන් දකින කතාවක් ඔව් හැබැයි මෛත්‍රී බුදුන් මෙතනමයි එහෙමයි එහෙමයි ඒක පැහැදිලි ස්වාමීනි. මෛත්‍රී බුදුන් කියන්නේ දැන් මෙතන අපි බුද්ධ ස්වභාවය තුළ අත්‍තරම ආත්ම ස්වභාව මුකුත්ම නැහැ. හැබැයි මේ මෙන්න මේ අපි මේ කතා කරන මෙන්න මේ දියවීම තුළ මහා ඒ කියන්නේ දැනෙනවා ඒ දිය වෙන්න ලඟ වෙනකොට දැනෙන විශේෂයෙන්ම ඔව් මේකම ස්වභාවයක මේ තමුණුයි ගාය කියලා වෙන් වෙන්නේ නැති ඔය ඔබතුමා එක සංඥාවක් කරගෙන නමුත් අපි කියන්නේ ඒක ඒක දැනන දැනීම ඥානෙට ඥානෙට හසු වෙනවා මේ මේ දිය වෙලා යන ස්වභාව. සියල්ලම කෙනෙක් නැති මේ කෙනෙක් නැති වෙන ස්වභාවයේ එක තියෙන. ඒ ස්වභාවයේ පස්සන්සු වගේ. අපිට දැනුන විදිහේ අපි කියන්නේ පස්සන්සු වගේ. අපිට දැනුනේ මේ පස් පස්වල අංශු. පස් කැටේ දියක මෙහෙම කුඩු කරලා කුඩු කරලා අතින් පොඩි කරලා පොඩි කරලා පොඩි කරලා පොඩි කරලා පස් කැටේ අන්තිම අංශුව මොකද්ද කියලා බලන්න යනකොට මේ අංශු ඔක්කොම එකතු වෙලා නේද පස් කැටේ හැදිලා තියෙන්නේ කියලා බලනවා වගේ ඒ රූපයෙන් මෙහෙම නේද කියලා දකින්නවා. ඒ වගේ මේ ඔක්කොම එකට ආදරෙන් වෙලාගෙන ඉන්නවා වගේ. ගහ නැතුව සත්තු නෑ සත්තු නැතුව ගහත් නෑ ගහන සත්තුත් නෑ වතුරත් නෑ වතුර නැති වුණොත් කිසිවක් නෑ වායුව නැති වුණොත් වතුරත් නෑ වායුව නැති වුණොත් ගස් සත්තුත් නෑ කිසිවක් නෑ පොළොව නැති වුණොත් වායුවත් නෑ වතුරත් නෑ සත්තුත් නෑ ගසුත් නෑ මේ වෙන් කරන්නේ කොහොමද මේ හැදිලා තියෙන්නේ අතන වායුවෙන්මයි වතුර හැදිලා තියෙන්නේ වායුවෙන්මයි මේ මේ මේ ගත්තදලා තියෙන ඔක්කොම සම්බන්ධයි. ඒකයි පඨවි ආපෝත්‍යජ වායු වෙන් කරන්න බැරි. ඒක භූත වෙනවා කියන්නේ මහ භූත කියලා ඒකට නම දාන්නේ. සම්භූත වෙනවා කියන්නේ සකස් වෙනවා. ඒක හොයන්න බෑ. මේ පඨවි කියන්නේ ඝන එකක් නෙමෙයි. ගාන තරමටම අර තදට වැදෙන එක තමයි මට කියන්නේ. ඔව් ඔව් ඔක ශක්තියක් තියෙන. ඕක මහා ඥානයකට අර ඥානෙට තමයි ඔය අස්සේවා. උදට අස්සේවා මේ මහා භූත කියන. සෙවණල්ලක් වගේ දැන් සෙවණල්ල අතින් අල්ලන්නත් බෑ, ඝනත්වයකුත් නෑ. ඒක අතුලක් තේරම එකතු කරනකොට අන වායි. ඊට පස්සේ ද්‍රව, ඊට පස්සේ පටවිය. හැබැයි මේ ඔක්කොම බලනකොට තියෙන රස්නියත් එක්ක උණුසුම. දුව කතාවක් ඒක. ඒක පුදුමාකාර කතාවක් කියලා. අපි මේ බලන ඒවා නෙමෙයි අපි කියන ඒවත් නෙමෙයි බලනකොට. අපි මේ අසම අර අසකන දිවනාසය කය වලට අසු වෙන එකකුත් නෙමෙයි බලනකොට. වෙනස්ම මානයක් ඒක. සම්බූත වෙනවා කියන එක. හරිනේ භූතනේ. ඉතින් අර භූතයොත් ඉන්නවද? මම භූතේ. ඔව් ඔව්. කවදාවත් දැකලා නැහැනේ භූතයෝ. අත්‍යවද අත්‍ය බුම්මාට දෙවිවරුත් ඉන්නවා. ඔව් ඔව්. අත්‍යවද මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක තව තව ගැඹුරු ඒවා තියෙනවා කියන්න. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඔය දැන් දැන් ඇත්තටම දැන් අපිට පුළුවන් පැහැදිලි කරන්න ඔය හැම ආගමම. ඒ ආගම මූලයේ පැහැදිලි කරන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් අපිට මුසාවාදයක් කියලා හිතයි. කටවද දෙවිලක් කියලා ඉතින් නමුත් අපි කියනවා හැම ආගමකම මූලයේ පෑදී කරන්න අපිට පුළුවන් කියලා. ඒක කියවුවොත් කවදා හරි අතරම අපිව ජේසුස් වහන්සේගේ අණ ගහලා මරයි. නමුත් අපි ඒක කියනනම් ඒ කියන්නේ මෙන්න මේකයි. දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වා කියන එක හරි. ඒ කොහොමද? ඒ කොහොමද? සංඥාව කියලා කියන්නේ මෙතන ඔක මුලින්ම කිව්වේ ඇත්තටම ඇවිල්ලා මේ මේ මොනවාද මේ මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියලානේ. ඔව්. බ්‍රහ්ම කියන්නේ කවුද? මේ ඔක්කොම එකයි. ඒ තමයි මේ සේරම පටන් ගන්න ඒ මූලයට ගියාම තියෙන සබහාදහම. අපිට වෙන වචනයක් නෑ ඔකට කියන්න. සබහාදහම ලෝකෙම අවලස්සු. ඔව්. ඒකයි මේ සබහාදහමේ පුත්‍රයෝ තමයි සේරම. ඔව්. ඔය ඔක්කොම නිකන් සංකාර ගොඩක් විතරයි. ඔය කතාවල් කියලා තියෙන්නේ. නිකන් චිත්‍රපටයක් වගේ ඔකට. බලනකොට දෙයයන් වාසිය ගන්න සබහාදහම. සින්ඩෙල්ලාගේ කතාව සින්ඩෙල්ලා සින්ඩෙල්ලාගේ කතාව වගේ නේද ටික ඔතනින් එනවා සින්ඩෙල්ලා ටික ඔතනින් ගිය වෙලා යනවා අන්තිම සංකාර ඔක්කොම මිනිස්සු හදපුව බව තේරෙනවා මේ මිනිස්සු ඉතලා හදාගත් එක එහෙම එකක් කොහෙවත් නැහැ මම එකෙක් කොහෙවත් නැහැ නෑ නෑ නෑ නෑ තේරෙනවා මේ අතට අපිටම ඍෂිවරයා මමයි කියලා අපි ඉතින් පාටාංජලි කියලා ඔහම ඍෂිවරු ඉන්නේ කියලා දැන් දාලා දැන් මහා බ්‍රහ්මතුති මැව්වා කියන්නේ බ්‍රහ්මණ හදපු ගියක් තියෙනවනේ ඒක බැලුවාම ඔය ඍෂි මම මම ඇත්තටම බවගේ හිතේ තමයි තියෙන දෙයයන් නැන්සේ ප්‍රමාදාව ඊට පස්සේ බබ ලියනවා දෙයියෝ තමයි ලෝකේ මවලා තියෙන්නේ ඇත්තටම ඉතින් ස්වාමීන් වහන්සේ සකස් සකස් වීමක් නැත්තම් කොහෙද ලෝකය දැන් මේක සංඥාවකින් සකස් කරගත්තේ නැත්නම් කොහෙද ලෝකයක් සංඥා වලට හැමදේම සංකාර ලෝකයක් මේක වෙන මොකුත් නැහැ ඒකනේ ඒකනේ හදාගත්ත කප්පේ ආව් ආව් ඒක මාගන්තික විස දෙනවා ඕක ඔය කාටවත් කෙරවලට යන්න බැරි කමක් තියෙනවා ආව් ආව් ඔය අභ්‍යන්තරයට ගිහිලා කෙරවලට ගිහිලා විදගෙන ගිහිලා සේරම කුඩු කැල්ල ඔක්කොම නැති කැල්ල අන්තිමට සේරම ගලපලා පෙන්නත මේ මුළු ලෝකෙටම මොකද වෙලා තියෙන්නේ කියලා කියසෙ හ්ම් හ්ම් අන්තිමට හිතාගන්න ඇත්තරම මේක මනුස්සයෙකුට සාමාන්‍ය වෙලාවක් නැතුව ඇති හිත ඕ පොඩ්ඩක් ගලපලා බලන්න. ඒක ඇත්තට මහා ඇත්තට මහා මහා ඥානයක් කියනත් ඕනි. ඒ කියන්නේ පුදුමාකාර විදිහට විදගෙන යන නුවණක් ඕනි. ඒ කියන්නේ එකක්වත් අතරම පුදුමාකාර එක දැක්මක්. ඒ කියන්නේ අපිට කියන්න තේරෙන්නේ නැහැ. මේ සමහරලාට අපි ඔය ඔය අදා අපි මීට ගොඩක් අවුරුදු සමහරට අවුරුදු 10කට 15කට විතර කලින් අපි සාකච්ඡාට කරන්නේ උසම තැනකට යනවා. අපිට කොතරම් පිදුරු පිදුරු තරගෙන කඳ මුදුනේත් හිටියා. ඇත්තම කියනවා. අපි උසම තැනකට යනවා. ගිහිල්ලා ඉච්ච මුදුනටම නගිනවා. ඇත්ත මේ කියන්නේ. <laughs> කියලා. අපි උතර තමයි භාවනා කරන්නේ. ඉස්සර ඕක තිබුණා අපිට භාවනා පිස්සුවක් තිබුණා. ඒ කියන්නේ ওই ධර්මය අවබෝධ වෙන්න කලින් අපි කලේ තනිකරම මේ ඔය ඔය කුණ්ඩලිනී යෝග ඕවා තමයි කරේ අපි දෙපළ ඔය අපි අපි කියනවනේ වනේ භාවනා කරා කියලා. එතකොට අපිට තිබුණ පිස්සු තමයි අතන උඩින් යන්නේ. ආහහහ. උඩින් යන්න <laughs> මොකක් කියන්නත් හොඳ නැහැ. උඩින් යන්න තමයි අපි ඔක්කොම කරේ. ඉතින් අපි <laughs> උඩම තැන් වල. ආහහහ. උඩින් යන්නනේ අදන්නේ. ඒ පිස්සු කොච්චරද කියලා නතරම අපේ මේ අපේ මූලයට ගියාම තමයි අහු වෙන්නේ අපි අර 1990 ගණන් ඔය ඒ ඒ කාලේ අන්තිම භාගයේ 2000 ආරම්භේ ඔතන තමයි. ඒ කියන්නේ ඒ කාලේ අපි ඔක කෙරවලටම ගියා කිව්වොත් හරි. ඕක තමයි කතා කියන්නේ නේද? ඔතනින් හරි කියන්නේ ආවට. ඒ කියන්නේ ඒ අපි ඇත්තට අපේ අපේ අපේ ඔබතුමියට කිව්වා නේද අලියෙක් ඉස්සරහට ආවිලා ඔබතුමිය දුවයි කියලා. ඔව්. ඇත්තටම අපි අපි දිව්වේ නැති අවස්ථා තියෙනවා. ඒක අපි අපිට ඒක ධර්මය ආબોධ වෙන්න ලඟනකොට සිද්ධ වෙච්ච දේවල්. නමුත් ඊට කලින් අපි නැති වෙන්න ගිය අවස්ථා ගොඩක් තියෙනවා. නැති වෙන්න ගිය දරුණුවටම නැති වෙන්න ගිය අවස්ථාවක් තියෙනවා. ඔය අරූපද ඒවා අපි කියන්නේ නැහැ ධානය. ධානය අපිට අපේ ශරීරය අහිමි වෙන්න ගිය නැවත ශරීරයට ඇතුල් වෙන්න බැරි ස්වභාවයක්. ශරීරය හොයාගා මොකද්ද දෙයක් දැනෙන්නේ නැති ස්වභාව සංඥාවක් ගන්න බැරි ස්වභාවයක් ඉරවීමක්. අත්තරපරීමක් විශාල ව්‍යසනයක්. අපිට කියන්න වෙන අපි අපිට ගොඩාක් කියන්න තියෙන එම කියන්නේ කිව්වොත් විශාල ව්‍යසනයකට ලක් අල්ප හුස්ම බිඳුව එතන තමයි වෙන්න තිබුණු තැන කියලා අපි දකින්නේ ඒ තැන් ගොඩාක් තියෙනවා ඒවයින් ප්‍රධානම තැනක් තමයි ඔතන ඇදගෙන වැටලා තිබුණු තැන. සරණ කුඩ අතරම පොළොවට වැටලා තිබුණු තැනක් බොහොම එච්චර අපිට කියන්න තියෙන්නේ බොහොම මොකද්ද දෙයකට අන්තං හුස්ම වැටිච්ච එකක් තමයි තියෙන්නේ. ආපු එකක් තමයි තියෙන්නේ මේවැය යකේ කෙරවලට යෑමේ ආනිසංස ප්‍රතිඵල තමයි ඒ. හ්ම්. ඒ කියන්නේ අපිට අත් ශරීර කූඩු අහිමි වෙන්න ගියේ. හ්ම් අන්ත අන්තවලට නේද සම්. ඒ ඒවැය අන්තවල අපිට අපේ ශරීර කූඩුව අහිමි වෙන්න තිබුණා. මොකද අපි හිටියේ අත්‍තරම් වේදේ. හ්ම්. වේදේ උපරිමයට ගිහිලා. හ්ම්. එතන ශක්ති භාවයට ලින්ක් වෙනවා. ඒ වුණාට මේ ශරීරයේ කූඩුව අහිමි වෙනවා. ඒක ස්වභාවය අපිට කියන්න තේරෙන්නේ නැහැ. අපි එතන එතනින් අපි ඊට පස්සේ අපි නැවතත් ඒ ඒවා සම්පූර්ණයෙන් අත්හරින ගත්තා ඒ සිද්ධියෙන් පස්සේ. සිද්ධියෙන් පස්සේ නැවතත් අපි කටයුතු වලට නියලුනේත් නැහැ. අපි බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය හොයන්න ගත්තේ දිගින් දිගටම ඊට පස්සේ. ඒ කරදර මොන දුන්නට පස්සේ. ඊට පස්සේ අපි අතරම අපේ තිබුණු ඒ මොකද්ද අපි අර අවදි කරගෙන හිටපු ඒ ඒ සමාධිමත් ස්වභාවයට මේ බුද්ධ දර්ශනය ගැළපීගෙන ගැළපීගෙන එන්න ගත්තා. පොඩ පොඩි තැනේ ඉඳන් අපි මේ ත්‍රිපිටකය වම සේරම අධ්‍යයනය කරන්න ගත්තා. ඊට පස්සේ අපිට තේරුණා මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරලා තියෙන දේ තමයි අපිට ඊට පස්සේ ඒ මාර්ගය තුල අපි දිගටම උන්වහන්සේ මොකද්ද මේ කියන්නේ කිය කිය බල බල බල බල අධ්‍යයනය කර කර යනකොට අපේ අර ඥාන වලට අර අභිඥා අපි ගාව සකස් කරලා තිබුණු ඒවට පුදුමාකාර විදිහට පොඩි දෙයක් ගත්තාම කෙරවලටම ඉවර කරනවා ඒක. සිතාපලයට දැක්කම සිතාපලයට සම්පූර්ණයෙන් ගලවලා දානවා. ඔව් ඔව් ඔව්. ඒක තමයි කරකවලා ඊට පස්සේ අමුතුවෙන් ඇත්තටම ලෝකෙම මේ මුළු ලෝකෙම අපේ මේ බාහිරෙන් අපි ඔය ඉති ඔව් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මේක අතුලාන්තයේ මේ බුදුන් වහන්සේ පෙන්නපු මගට ගියාට පස්සේ ඊට පස්සේ තමයි අපි ඇත්තටම මේ සත්‍ය ලෙසම ඒ මාර්කෙට ප්‍රවේශ හ්ම්. ඔව් ස්වාමීන් වහන්සේ මේ මගෙත් ඒ දෘෂ්ටි කොහොම අතහැරිලා අර අර ඒ හට ගැනීමෙන් හට ගැනීම හට ගැනීමෙන් හට ගැනීම කියන එක තමයි අර මට දැන් අවබෝධ වෙන්න පටන් ගත්තේ ටික ටික ටික ටික ටික ටික. වැදගත් වෙන්නේ ආශ්‍රව කෙලෙස්. බුදුන් වහන්සේ අපිට අපිට ඒක මහානා කොට කියන්න පුළුවන්. හොඳට අධ්‍යයනය කරලා තියෙන නිසාම අපි දන්නවා බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරලා තියෙන ආස්වාක්ෂ ඥාන තමයි ඒක බ්‍රිලියන්ට් ඒක තමයි ආශ්‍රව කෙලෙස් තියනකන් කිසි කෙනෙක් රහත් නෑ. නෑ. ඒක තමයි ඒක තියෙන මෙහෙන්ද. සංඥාවට මේ සංඥාවට ප්‍රධානම සාධකයේ කෙලෙස්. ඒක සංඥාව සංඥාව පෙන්වන්නේ කෙලෙස් නිසාම. හ්ම්. කෙලෙස් වෙන්නේ කොතනද? එතන සංඥා නිරෝධය. සංඥාව නෑ. සංඥා නිරෝධයක් කරා යනවා. හ්ම්. එතරම් ගමන තියෙන්නේ. හ්ම්. ඒ කෙටි කතා මේ අස්සේ වචන දෙකට ගත්තේ. හ්ම්. නමුත් කතා කරත් ඒක ධර්මයක් වෙනවා. මේක ප්‍රතිපදාව තුළ තමට දැනෙන පැත්තකින් යන්න ඕන. එහෙමයි එහෙමයි සර්. දැනෙන ගමනින් යන්න ඕනේ ඒ ආශ්‍රක්ෂ ඥානෙට විතරට යන්න.